අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් එහෙම නැත්නම් ධර්ම සාකච්ඡාවකට පෙළඹෙන්න බලාපොරොත්තු වෙන්නේ ඉතින් අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු සභාවට පූර්ණ ආර්දනාවක් සහිතව අතරමඟදී අවශ්‍ය தත්ත්වයට යටතේ සම්බන්ධ වෙන්නයි කියලා තෙරුවන් සරණයි ගෞණ්‍ය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී මම දකුණ වම ලෙස මෙනෙහි කළෙමි. එසේ කිරීමේදී සතිය නොකැඩී පැවැත්වීම අසීරුවද මළුවේ වාර දෙකක් තුනක් පමණ සතියෙන් සක්මන් කළෙමි. මෙම අවස්ථාවේදී මාගේ වම් පාය පොළවේ තදින් තෙරපුණි. දකුණ ඊට මදක් අඩුවෙන් තෙරපුණු බව දැනුනි. ඒ සමගම පාදයේ වේදනාවක්ද දැනුනි. සක්මන අවසන් කරන තෙක්ම එසේ පැවතුණි. සතියද එම කාලය තුල තිබුණි. මින් ඉදිරියට යාමට අවශ්‍ය උපදෙස් පතමි. පරයන්ක භාවනාව තුළදී පළමු විනාඩි 20 තුළදී සතියෙන් සිටීමේදී හුස්ම රැල්ල ඇතුළීම සිසිල් බවත් පිටවීම උණුසුම් බවත් වැටහුණි. පසුව ආශ්වාසයට වඩා ප්‍රශ්වාසයේ දිගු බව දැනුනි. තවත් විටක ප්‍රශ්වාසයේ කැඩි කැඩි සිදුවන බව දැනුනි. තදින් හුස්ම වැටීම නිසා සතිය බිඳී ගියේය. නැවත සිත ආනාපානයට ගැනීමට ඉතා අසුරිය. උපදේශක් පදමි. සක්මන් භාවනාවේ යෙදී නැවත පරයන්කට ගොස් පසෝ සක්මට නැවත යාමේදී මුලදී මෙන් හිරිකැඩීම සඳහා නැවත සාමාන්‍ය ගමන කළ යුතුද? තිරුවන් සරණයි. අන්තිම වාක්‍ය කියන්නේ සක්මන් භාවනාවේ යෙදී නැවත පරයන්කට ගොස් පසෝ සක්මනට යාමේදී නැවත යාමේදී මුලදී මෙන් හිරිකැඩීම සඳහා නැවත සාමාන්‍ය ගමන කළ යුතුද? ඔව් ඒක ඇත්තමයි. ඒක තමයි හුඟක්ම කියන්න ඕන එක. හැම වෙලාවෙම පටන් ගන්නකොට අද පටන් ගත්තා වගේ පටන් අරගත්තොත් කලින් කරපේව ගැන හිතේ තියෙන දැනුමුතුකම් පැත්තක තියලා වර්ධින තියෙන ඩාඩුයි. ඉතින් මේ දෙකෙන්ම පේන්න තියෙනවා පොට අල්ලගෙන තියෙනවා. ඒ හැම වෙලාවෙදීම අකමැත්තෙන් නමුත් වාක්‍ය දෙකක් සඳහන් වෙනවා සක්මනේ ඉන්නකොට වරින් වර සක්මනේ බිඳිලා ගියයි කියලා පරියන්කේ ඉන්නකොට හුස්ම වේගය වැඩි වීම නිසා සතිය කැඩුනයි කියලා. ඉතින් මේ බව කැඩිච්ච බව සතිය බිඳිච්ච බව Taman දැනගත්තේ කොහොමද? ඒක සතියද එහෙම නැත්නම් වෙන ගුණ ධර්මයක්ද කියලා අහුවොත් ඉතින් ඒක නයි මම දැනගන්න කැමතියි. තමයි සතියෙන් නොහිටව බව දැනගත්තේ කොහොමද? ස්වේගයෙන් හුස්ම ගන්නකොට සතිය කැඩිච්ච බව දැනගත්තේ කොහොමද කියලා. අර මයික් එක යවන්න පිටිපස්ස. අවසරයි ස්වාමීන් වහන්ස මම මේ පරියංක භාවනාවේ මේ මේ ගත කරන අවස්ථාවේ සතිය මේ නොකඩී පැවතුණා අර මේ ස්මරල්ල මේ කැඩි කැඩි යන අවස්ථාවේ මේ එකපාරට නිකන් සම්තිඳිල වගේ යනවා වගේ දැනෙනවා මේ සතිය මේ එතනදී ඇතුළේ ගියා ඔව් මේක ලියලා තියෙනවා. ඒක ලියවිලා තියෙනවා. වේගවත් වෙලා හුස්ම වේගවත් උනායි කියලා ලියලා තියෙන. එතකොට සතිය කැඩුනා කියලා. සතිය කැඩිච්ච බව දැනගත්තේ කොහොමද? ඒකට ඒ දැන ගැනීම සතියෙම සිද්ධ වෙච්ච එකක්ද නැත්නම් ඒකට මොකද්ද? ඒක සතියෙමයි නැවත දැනගන්න ලැබුණේ. ඉතින් ඒක නිසා එතකොට සතිය කැඩීමක් නෙවෙයි ඇත්තටම තියෙන වැඩිමක් සිද්ධ වෙලා තියෙන්නේ. ඒක නිසා අපි ඒ වගේ දේවල් වලදී සතිය කරනවා කියලා පශ්චාත්තාප වුණොත් අපේ හිත වැටෙනවා. ඔබ පශ්චාත්තාපුනේ නැහැ ස්වාමීන් වහන්සේ මම ලැබුණු බව දැනුණා කියන එක තමයි මම මෙතනින් අදහස් කරන්නේ. I I can. ඒ දැන් අර පිටි බිඳුණානේ. බිඳුණා කියන එක බිඳුණා කියන එක නෙවෙයි කියන්නේ තමයි මම මේ සාකච්ඡාව දිගටත් ගෙනියන්නේ. සතිය නැති බව දන්නවා. එතකොට අරමුණ තියේදී භාවනාවේ යද්දී තියෙන බව දන්න සතියක් තියෙනවා. කැඩිච්ච බිඳිච්ච බව දැනගන්න සතියක් තියෙනවා. ඉතින් මේ දෙකේ වඩා බලවත් වඩා ගුණවත් වඩා කුසලවත් සතිය කියලා කියන්නේ තියෙන බව දැනගන්න අරමුණේ තියෙනකොට දැනගන්න සතියද නැත්නම් කැඩුනා කියලා කැඩුණු බව දැනගන්න සතියද? කියලා කැඩුණු බව දැනගන්න සතිය වඩා බලවත් වෙනවා. මේ ලියලා තියෙන විදිහට ඒක ඒක ඉස්මතු වෙලා නැහැ. පරියන්ක සක්මනේ ඉන්නකොටත් මුලදී මුලදී පීවර කීපයක් ගන්න පුළුවන්. නමුත් ඒ අතරමැද සතිය කැඩුනා. කියලා ලියලා තියෙනවා. ඒ සතිය කැඩෙන බව දන්නේ සතිය ගැන අපි පූර්ණ කාලීනව ඒක ඉස්සරහින් යන භාවනා කරපු නිසානේ. නැත්තම් gedare ඉඳද්දී අපි භාවනා නොකරන කාලේ සතිය ගැන දන්න කාලේ සතිය දන්නෙත් නැහැ සතිය කැඩනවා දන්නෙත් නැහැ. ඒ නිසා සතිය කැඩිච්ච බව සතියටම නම් වැටහෙන්නේ Tamanට කරන්න තියෙන එක ගැන පශ්චාත්තාප වෙන්නේ නැතුව නැවතත් අරමුණට ගෙනල්ලා අලුතෙන් මට අවස්ථාවක් ලැබුණා අලුත් භාවනාව පටන් ගත්තා වගේ කරගෙන යන්න ගියාම කැඩීමෙන් වෙන කිසිම හානියක් වෙන්නේ නැහැ. කිසිම ක්ලේශයක් පහළ වෙන්නේ නැහැ සංස්කරණයක් සිදු වෙන්නේ නැහැ තමන් දන්නවා ඒකෙන් හිත නකර නොකරගෙන ඉන්න තමයි මම මෙතෙක් කල් ගත්ත පාඩම හිත නරක වුණොත් ඒක කෙලේශයක් හිත නරක නොකරගෙන හිටියොත් නරක වෙන කාරණාවක් තියෙද්දිත් නරක නොකරගෙන හිටියොත් ඒක තමයි කුසලතාවය කියන්නේ ඒක තමයි භාවනාවේ දක්ෂකම කියන්නේ එතකොට හම්බෙන අතවාසිය තමයි ඊගාට අලුතෙන් භාවනා පටන් ගත්ත විදිහට නැවුම නැවතත් සක්මනට හෝ මූල කර්මස්ථානයේ ආනාපානයෙන් ඒකට හෝ හිත දාන්න පුළුවන්. එතකොට ඒකේ තොරතුරු හොඳට උකහා ගන්න ඕනේ. ඉස්සල සැරේ බලනකොට වැඩිය දැන් ශක්මනේ මොනවද තියෙන ಗುಣ විශේෂ දැන් පරියන්කේ තියෙන ಗುಣ විශේෂ මොකක්ද කියලා දිගින් දිගටම දිගින් දිගට භාවනා කළොත් කැඩෙන හැම වාරේම හිත තිරියන් වෙනවයි කියලා තේරෙයි. කැඩෙන හැම වාරේම හිත අලුත් වෙනවා. කැඩෙන හැම වාරේම නැවත උපදිනවා. ඉස්සර තිබුණ කැඩෙන හැම වාරෙම හිත නරක වෙනවා, කනගාටු වෙනවා, පශ්චාත්තාප වෙනවා. දැන් ඒකේ ආකල්පය වෙනස් වෙලා. ඒන්නේ ආකල්ප වෙනස් වෙච්ච මිනිස්සයා මොන જાති කරවත් වටන්න බෑ. ඒකට ලියන ලියමන හරි තෙදවන්තයි. ඒ නිසා ඒකනම් උවා දක්වන්න ඕනෙලා තියෙන්නේ. වෙලා තියෙන දේ බොහොම හොඳයි. නමුත් මේ කියවනකොට පේන්න තියෙන්නේ සතිය කැඩීම නිසා හිත වැටිලා වාගේ. දීලා තියෙන වචනවල. ඒ නිසා අනිත් දවසේ ඒ අලුත් ඇතිවෙච්චි සංකල්ප මේ වෙනස වැටුණට පශ්චාත්තාප නොවෙන ගතිය ඉස්මතු වෙන විදිහට ලියනවනම් සතිය කැඩිලි වල නැවත අරමුණට හිත ගියාට පස්සේ වෙනදටත් වඩා උනන්දුවෙන් අරමුණේ විස්තර හොයලා වාර්තාගත කරනවනම් ඉබේම ඒ ගතිය පේන්න පටන් ගන්නවා පරියංග මේ කමටහන් වාර්තාවේ නමුත් සාකච්ඡාවට ඉදිරිපත් වෙච්ච එක ලොකු දෙයක් එතකොට වැටෙන කාරණාව සම්මි අපේ සමිතියට ලොකු දෙයක් සතිය කැඩෙන බව දැනගන්න එක විශිෂ්ටකමක් කියලා තේරුම් අරගන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේදී ටික වේලාවකින් ඇගේ රිදුම් ස්වභාවයක් ඇති වෙනවා. එවිට ඒ ස්ථානයට සිත යොමුකොට දුක් වේදනාවක් වේදනාවක් යා එතැනට සිත යොමු කරනවා. එවිට එම වේදනාව අඩු වී යනවා. නැවත ආනාපාන සතියට සිත යොමු කරන කරනවා. මේට ඔබ වහන්සේගෙන් ධර්මාවාදයක් ලබා බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට වහවහ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. මේ පියවර තේරුම් ගත්තා නම් ඊගාව පියවර අහන එක සාධාරණයි. ඊගාව පියවර වෙන්නේ ඒ හිත මේ කායේ වේදනා තිබුණට කායේ වේදනා વિશે හිත නඩත්තු කරලා වේදනා වේදනා කියලා මෙනෙහි කරනවා වෙනුවට ඒ වේදනා දැරිය හැකි වේදනා නම් ඒ වේදනා තියෙද්දි ආනපන කොහොමද කියලා බලන්න ඕනේ වේදනාවක් නැතිකොට කොහොමද තියෙනකොට කොහොමද කියන සංසන්දනය. එතකොට අරමුණ පැත්තක තියලා මෙනෙහි කිරීම පැත්තකට ගිහිල්ලා වේදනාව මෙනෙහි කරන්න යන්නේ නැහැ. වේදනාව තියෙද්දිම වේදනාව හරහා බලනවායි කියනවා. වේදනාව විනිවිද බලනවායි කියනවා. බලලා විනිවිද බලනකොට ආනපන කොහොමද කෙලින් බලනකොට කොහොමද කියලා අන්නේ දෙක එළි වෙන තාලෙට හුවා දක්වන විදිහට වාර්තාගත කරන්න පුළුවන් නම් ඒ දෙවෙනි පියවරේදීත් අපි සාර්ථක ලකුණු ප්‍රමාණයක් ලබා ගන්නවා. සාර්ථක ජයග්‍රහණයක් ලබනවා. ඉතින් ඒකට පළවෙනි පියවර තමයි මේ. ඒ නිසා ඊගාවෙකේදී වේදනාවට කලකොලොප්පම් වෙන්නේ නැතුව වේදනාව තීද්‍ය ආනපානෙ කොහොමද කියලා වේදනාව හරහා විනිවිදින්න උත්සාහ ගන්නට කියලා කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව කරන විට පාය ඔසවා යවන අවස්ථාවේදී සැහැල්ලුවක් දැනේ. තබන අවස්ථාවේදී කය සමබර වීමෙන් ප්‍රීතියක් දැනේ. මෙය සත්බොජ්ජංග ධර්මවල එන පස්සද්ධිය හා ප්‍රීතියද පහදා දෙන මෙන් ඉල්ලමි. මොකක් හරි ගමන්නේ මොන ලේබල් එකක් දැම්මත් කමන්නේ දිගට කරගෙන යන්න පුළුවන් අපෙන්දට වැඩිය දිනු. ඕක සත්බොජ්ජංගේ තියෙන කාවත් එකයි. කොයියේ තිබුණත් කමක් නැහැ. ওই ලේබල් එක ගන්න ගිය ගමන් පටලෙන. බින්දට වඩා සක්මන කරගන්න පුළුවන් නම් ඒකත් ජයසිරි මංගලම් කියලා යන එකයි තියෙන්නේ. ඒකට නන් දෙන්න පුළුවන් බබා හම්බුනාට පස්සේ. ලබා හම්බෙන්නේ ඉස්සල නම් බරන් දෙන්න ගියාම කේන්දර හදන්න ගියාම ඉතින් නූපන් දරුවන්ට කේන්දර හදන්න හදනවා. ඒ නිසා හොඳ දෙයක් මේ වෙලා තියෙනවා. නමුත් අර උඩාතු අල්ලන්න හදන එක තමයි මම මේ පොඩ්ඩක් කොනහලා කතා කරන්නේ. ඒ ඒ ඒවට යන්නේ නැතුව මේ වෙලාවේදී මට පය තිනකොට මෙහෙම දැනෙනවා, යානකොට මෙහෙම දැනෙනවා. ඒ වගේ පීවර ගන්න වැඩි වැඩියෙන් තියන්න පුළුවන් පුළුවන් වීම සඳහා යමක් කළ යුතුද ඒ දේ කරන්න. පස්සේ ලේබල් කරන්න කියලා කරගත්තයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී තදින් සිය පීඨවා ඔසවනවා, තබනවා, සතියෙන් භාවනාවට යොමුවද භාවනාවේ යෙදෙන වෙනත් කෙනෙකු සමීපයෙන් ගමන් ගනිද්දී කකුල් දෙකෙන් ගන්නා හැඳිනීම භාවනා සිත මැඩ ඉදිරියට යයි. එය නැති කර ගැනීමට එම ඇසේ සිතත් පහළවීම නිරුද්ධ කළ හැකි කෙසේදයි පහදා දෙනු මැනවි. තිරුවන් සරණයි. නෑ ඒ එහෙම නිරුද්ධ වෙන එක බලකන්න බෑ අපට. හිතක් පහළනොත් හිතක් නිරුද්ධ වෙන එක හිතේ ගතිය. ඕනම දෙයක් ඇති වුණොත් නැති වෙනවා. ඊට පස්සේ බලන්න තියෙන්නේ ළඟින් යනකොට මගේ අවධානය කෝල වෙන හැටි, කෝඩු වෙන හැටි, කවුරුත් නැතුව නිෂ්කලංකේ තනිපංගලමේ භාවනා කරනකොට අරමුණට යෙදෙන හැටිත් එතකොට යෙදෙන තනිපංගලෙන් භාවනා කරනකොට වම දකුණ පේන හැටිත් තව කෙනෙක් ළඟින් යනකොට වම දකුණ පේන හැට සංසන්දනය කරන්න පුළුවන් නම් අන්න අපි ජයග්‍රහණය කරලා තියෙනවා. ඒ ඒ ඇති වෙන කෝල ගතිය කෝඩු ගතිය නැති කරන්න බෑ. නැති කරන්න නම් කරන්න තියෙන ගණන් ගන්න නැතුව යන්න. ගණන් ගත්ත ගන්න මේක පොහොර වැටෙන. ගණන් ගන්න ගන්න පෙන පුබ්බන්න පටන් ගන්නවා. ඒ නිසා ඒක වෙනවා. ඒකේ ප්‍රශ්නයක් නෑ. මගේ හුස්ම රැල්ල මේ පීවර තැබීම දිහා බැලිලා ළඟින් යනකොට කොහොමද නැතිකොට කොහොමද කියලා දෙක සංසන්දනය බැලුවනම් ඒ කියන්නේ අර කෝල ගතිය හරහා බලලා තියෙනවා. කෝල ගතිය විනිවිද බලලා තියෙනවා. ඒක තමයි කෝල ගතියට දෙන්න තියෙන දැනට තියෙන උත්තරේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවේදී එකම ඉරියව්ව තුළ සිටීම යම් කාලයකදී අපහසු වන තත්ත්වයන් තුළ වෑයමින් ඉන්නට උත්සාහ ගමි. එය දුක්ඛ සහගත කාය විඥාණයට අයත් අශෝභන සිතක් වන්නේදයි කරුණාවෙන් පැහැදිලි කර දෙන ලෙස ඉල්ලා සිටිමි. නිර්වාණ සරණයි. දුක්ඛ සත්‍ය අශෝබන චෛතසිකයක් ඒ කියන්නේ. අපි අවබෝධ කරගන්න හදන චතුරාර්ය සත්‍ය අශෝබන චෛතසිකයක් නම් මේ ළඟට එනකොට නැද්දකින් කියලා එළවෙන එකයි තියෙන්නේ. මේක පෙන්වන්න තමයි බුදුරජාණන්සට ඕනලා තියෙන්නේ. ඉතින් දැන් ඒකට ලේබල් එකක් හොයනවා. එන්නකොටම බොනදකින් කියන්නේ. ඒක නිසා ඕක ටිකක් කල් කරලා ගිහිල්ලා අපි ලේබල් එක පස්සේ වෙන නැකතකට නමක් තියමු. දැනන බලන්න එහෙම කරගෙන ඉන්නකොට ඒ Taman කොච්චර අවදිද කියන එක. වේදනාවක ඉන්නවා වේදනාවේ දැන් කකුල හොල්ලන් දිල්ලන්න හදනවා. Taman අදිෂ්ඨානයක් නිසා හෝ මෙනෙහි කිරීම නිසා නොකර ඉන්නවා. ඒ වෙලාවේදී බලන්න පුළුවන් නම් හිතට අතීතයට ඵලයන් කියලා කවදාවත් යන්නේ නැහැ. අනාගතයට ඵලයන් කියන්නේ යන්නේ නැහැ. වෙන කෙනෙක් ගාඩ ඵලයන් කියන්නේ යන්නේ නැහැ. වෙන තැනකට ඵලයන් කියන්නේ යන්නේ නැහැ. ඕකට තමයි සතිය කියන්නේ. ඒ නිසා සතිය ගෙටක වැදිලා ඵලයන් කිව්වත් යන්නේ නැති වෙලාව. ඕකට අශෝබන චෛසිකයක් කියනවනම් වෙන මොනවා කියන්නද කියලා මට තේරෙන්නේ ඇත්ත අපි මෙහෙම තමයි අපිට පහ තෝරලා තියෙන්නේ මේ තාලෙට. නමුත් ਸਰවචනanse පෙන්නවා එහෙම වේදනාවක් එල්ල වෙච්ච වෙලාවක රූප කර්මස්ථානික සතියට වැඩිය ඒක ඵලයන් කිව්වත් යන්නේ නැහැ. ඉතින් එතකොට අපි හරිය වෙහෙසකටපත් වෙනවා මේ භාවනා කැඩිලාද කවුරු හරි හුනියමක් කරලාද එහෙම නැත්නම් කවුරු හරි අපිට හතුරුකම් කරනවද කියලා හිතෙනවා මොකද සතිය එළඹිලා. එළඹිලා කියන්නේ දැඩි සතියක් එළඹිලා. එතකොට අපි ඒකට කෙනෙහිකම් කරන්නේ හිතලා නෙවෙයි. අපි හිතේ ෂට ගති වලට ඒ නිසා ඒක පුළුවන් තරම් ඔය අරගෙන තියෙන අදහස හරි හැකිතාක් දිගට වඩන්න වඩනකට වඩන්න ආපු මනුස්සය නෙවෙයි යන්නේ. ඉවසීමේ ශක්තිය දියුණු කරගත්ත, අදිෂ්ඨාන ශක්තිය දියුණු කරගත්ත වේදනාවට ලෑස්තියෙන් ඉලා මූණ දෙන මිනිස්සෙක් ඉදිරියට අපහු යන්නේ. එච්චරයි අපට ඕන කරලා තියෙන්නේ. ඉන් එහාට වෙන දේ භාවනාවෙන් කරලා දෙන්න. ගරු ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ ධර්ම දේශනාවේදී දේශනා කළ ආකාරයට ආනාපාන සතිය පිහිටුවීමේදී සිත විසිරෙන බව දැවිලි තැවිලි චලන ස්වභාවය අඩුවීමෙන් අභ්‍යන්තර සාමය ඇතිවේ ඇතිවේයයි හැඟේ. මේ ගැන පහදා දෙන මෙන් මෙත් සිතින් ඉල්ලමි. තෙරුවන් සරණයි. ආයෙසරයක් ඒ බණ අහන්න එතකොට පැහැදෙයි. ඒක තමයි ඒකට කරන්න තියෙන එකම වැඩේ. ගර්ථර් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ උපදෙස් දුන් පරිදි ආනාපාන සතිය කරමි. ඒ විදර්ශනා වශයෙන් කෙරෙන බව දැනේ. කොටසින් කොටස හිතනක් හිස්තනක් තබමින් ඉහළ පහළ යයි. සමහර භාවනාවන් වල වේලාවල විනාඩි 5න් 5ට අරමුණු වෙනස් වී සිතවිල්ලක් වේදනාවක් දෙයි. කඳ ඍජුව තබා භාවනා කිරීම භාවනාව හොඳින් කර ගැනීමට හැකිය. නමුත් වේදනාවත් අරමුණු වෙනස් වීමත් නිසා පිළිවෙලකට කර ගැනීමට අපහසුයි. අරමුණ වෙනස් වෙන බව සිතට දැනේ. සමාධිමත් භාවයකින් භාවනා කිරීමට කැමැති. ඒට උත්සාහ කළ යුත්තේ කෙසේද? අනුකම්පාවෙන් පහදා දෙන්න. තෙරුවන් සරණයි. මේකට ඔය මේක විපස්සනා මේක සමත කියන වචන ටික අයින් කරුවොත් හොඳ භාවනාව ගැම්මක් ගන්න හදන්නේ. ඒක නිසා අපට ඕන විදිහට හිටින්නේ නැහැ. නමුත් එයා මොන නැටිල නැටුවත් අපි සතිය පිටවනවා කියන ගම්මේ හොඳ සටනක් දෙන අවස්ථාවක් මේ දීලා තියෙන්නේ. නමුත් තමන්ම කියාගන්න මේක විපස්සනාව මම කොහොමද සමතයට යන්නේ කියන එකයි පොදුවේ කියවෙන්නේ. නමුත් ඔය මට්ටමේදී සමත විපස්සනා තෝරන්න හදනවා කියලා කියන්නේ නිකන් හම්බෙන හරකගේ අං බලන්න හදනවා. ඒක පැත්තක තියලා බලන්න මේ අසීරු කර தત્ත්වයේ මේ වෙනස් වෙන தત્ත්වයට මම දියටින් ගින්දර ගෙනියන කෙනෙක් වගේ නොසැලී ගෙනියන යන්න පුළුවන් නම් පස්සේ ඔක තේරුම් බේරුම් කරගන්න පුළුවන්. කොහොම හරි සෑහෙන මහන්සියක් කරගෙනත් තියෙනවා බණත් තේරුම් අරගෙන තියෙනවා. ඊයේ කරපු ධර්ම සාකච්ඡාවෙමුත් ලකුණු කකුණු කරුණු උකහාගත්ත බව පේන්න තියෙනවා. නමුත් මේක අර මේ මේ සමතේ මේ විපස්සනාව කියලා ඒකට මේකට මනාපමනාප පහල කරගන්න ගිහිල්ලා මේක ටිකක් කුරුවල් වෙලා තියෙනවා. එහෙම කුරුවල් වෙන්න දෙන්න එපා. ඔය යන ක්‍රමේ හරි කියලා උන්ට දහිතෙන් ඉදිරියට යන්න එතකොට ඕක පෙළ ගැහිලා එනවා. තිරුවන් සරණයි ගෞණ්‍ය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේ යෙදෙන විට සක්මන් ආරම්භ කිරීමට ප්‍රථම මම අදිෂ්ඨානයක යෙදෙන්නෙමි. එනම් මේ මම්පෙත් තීරුව අවසන් වනතුරු මගේ සතිය පිහිටුවා ගන්නෙමි. වෙනත් කිසිම සිතුවිල්ලක් ඇති කර නොගන්නෙමි. යනුවෙන් ඒ අදිෂ්ඨානයේ සමග සක්මන් භාවනාවේ යෙදෙමි. එය නිවැරදිද? තවද යම් විදියකින් වෙනත් අරමුණක් මගේ සිතට ආවොත් සක්මන ටිකකට නතරකොට එම සිතුවිල්ල බැහැරකොට නැවත සිහිය පිහිටුවාගෙන සක්මනේ යෙදෙමි. එය නිවැරදිද? තවද මම සක්මන් කරන විට වම් සහ දකුණ පාපට ඇඟිල්ල බිමට පතිත වන විට වම දකුණ මෙනෙහි කරමි. පායට දැනෙන සීතල උණුසුම තදගතිය දැනෙන නමුදු එය ධාතු වශයෙන් මෙනෙහි කරන්නේ නැත. එය නිවැරදිද? මේ අන්දමට සක්මන් භාවනාව දිගටම කරගෙන යාම හරිද? මෙහි වැරදි ඇතොත් කාරුණිකව පහදා දෙන ලෙස දෙපා නමද ඉල්ලමි. වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. මේකේ මේ පළවෙනි ප්‍රකාශන දෙවෙනි ප්‍රකාශන දෙකේම අදිෂ්ඨානකින් යුක්තව මම එහා කෙළවට යනකන් සක්මන් කරනවා කියලා අදිෂ්ඨාන කරුවා. ඒ යනවා හරි ගියාද නැද්ද කියලා ලියලා නැහැ. ඒ යනවා මට වෙනදට වැඩි ප්‍රමාණයක් සක්මනේ පීටව ගන්න පුළුවන් වුණාද? හිතවිලි අඩු වුණාද කියලා ඒතරතුරු නැතුව කොහොමද විනිශ්චය කරන්නේ? අතට ඒතරතුරු තියෙනවනම් මගෙන් අහන්න දෙයක්වත් නැහැ විනිශ්චය වෙලා. ඒ වගේම හිතවිල්ලක් ආවොත් මම ඒ හිතවිල්ල තන මෙනෙහි කරලා හිතවිල්ලක් කියලා මෙනෙහි කරලා කරනකොට නැවත බොහොම නැවුම්තාවයෙන් ආයේ වම් දකුණ බලන්න පුළුවන්ද බැරිද කියලා කියන්නේ නැතුව ඉදිරියට කාටවත් විනිශ්චය කරන්න බෑ. ඒ නිසා උපක්‍රම කරලා තියෙනවා. ඒ උපක්‍රම හරි වැරදිද කියලා අහනවා. ඒ සාධාරණ. නමුත් උපක්‍රම පස්සේ හම්බෙච්ච ප්‍රතිඵලය ගැන උනන්දු වෙලත් නැහැ උනාට දැනගත්තට ලියලත් නැහැ ඉතින් නැතුව මට මේ අන්ධකාරය අත ගන්නවා වගේ මට මොනවත් තොරතුරක් නැහැ ඒ නිසා මම පළවෙනි ප්‍රශ්නෙට අහනවා මේ විදිහට අදිෂ්ඨාන කරගෙන යනකොට වෙනදාට වඩා වැඩි විවර ගාණක් අදිෂ්ඨාන සක්මන කරන්න පුළුවන් වුණාද නැත්නම් වෙනදා පැවතිච්ච බාධක අඩු වුණාද කියලා කියනවනම් මම හිතනවා ඒක ලොකු විනිශ්චයට උතුරු දෙන පිළිතුරක් කියලා. ඒ නිසා ඒක ඉදිරිපත් කරන්න කැමති නම් අපිට ඉදිරියට යන්න පුළුවන්. එහෙම නැත්නම් නඩුව විසිකලා දාන්න වෙනවා. සාක්ෂි නැහැ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ආනාපාන සති භාවනාව කරගෙන යනවා. ආශ්වාසය ඇතුල් වෙනවා කියාත් ප්‍රශ්වාසය පිට වෙනවා කියාත් මෙනෙහි කරනවා. ආශ්වාසයේදී හුස්ම රැල්ල ඉහළට යනවා, තේරෙනවා, තෙරපෙනවා, හැපෙනවා, ඇතැම් විට කැඩෙන ස්වභාවයකුත් ඇති වෙනවා. ප්‍රශ්වාසයේදී හුස්ම රැල්ල පහළට යනවා, පහසුවෙන් ගමන් කරනවා. රත් වෙනවා ප්‍රස්වාදයේදීද හුස්ම රැල්ල අක්‍රමවත් බවක් රැලි රැලි වගේ දැනෙනවා. විනාඩි 20ක් විතර පහසෙන් මෙසේ කරන විට පොළොවට ස්පර්ශ වී ඇති පාදයේ කොටස් දැඩි වෙනවා. තදවනවා. කියමින් එවිට මෙනෙහි කරනවා. ආපසු හුස්ම රැල්ල දැනෙනවා. මෙසේ කරගෙන යන විට පළමු පාදවල කොටස්ම වේදනාවටපත් වෙනවා. දරන්න බැරි තරම් වෙනවා. වේදනාව කියමින් දිගට මෙනෙහි කරනවා. එවිට වේදනාව අඩු වෙනවා. නැවතත් හුස්ම රැල්ල සියුම් වෙමින් දැනෙනවා. එයත් මෙනෙහි කරනවා. මේ අන්දමට එකක් විතර ගත වෙනවා. වරින් වර වේදනාව පළමු පරිදි ඇති වෙනවා. උදෑසන පරයන්කේ නම් බොහොම සියුම් ලෙසම හුස්ම රැල්ල දැනෙනවා. වේදනාව ඊටමත් අඩුයි. ඒත් පැය එකහමාරකින් පමණ නැගිටිනවා. සක්මනේදීද වම දකුණ ලෙස පළමුව වේගෙන් කරගෙන යන විට වම දකුණ ලෙස මෙනෙහි කරනවා. විනාඩි 5ක් පමණ පසුව වේගය අඩු වෙනවා. පාද පාදයක පළමුව විලුඹ ප්‍රදේශයේ තබන බවද ක්‍රමයෙන් පාදයේ පොළවේ ස්පර්ශ වන බවත් බර ක්‍රම ක්‍රමයෙන් වැඩි වන බවත් පොළවේ වරන් ඇතුලේ තද සිනිඳු ස්වභාවයන් වැටහෙන බවත් සිදු වෙනවා. එසේම පාදයේ ඔසවන විට පාදයේ පළමුව එසවෙන්නේ විලුඹ ප්‍රදේශයයි. ඊළඟට ඉතිරි කොටස් එසවෙනවා. සැහැල් වෙනවා. සම්පූර්ණයෙන්ම එසවෙන විට අනෙක් පාදයට බර වැඩි වෙන ආකාරයත් මෙම පාදයේ සැහැල්ලු වෙන ආකාරයත් පහසෙන් වැටෙනවා. මෙසේ භාවනාව කරගෙන යනවා. යම් අඩුපාඩුවක් වේ නම් අනුකම්පාවෙන් පැහැදිලි කර දෙන්න. වහන්සේ නිදුක් නිරෝගී සුවපත් වේවා. මොනවාකල් ඥාන දෙන ඔය යන විදිය හොඳයි. මෙහෙම කරගෙන කරගෙන යනකොට Tamanට අර මුල් මුල් වෙච්ච වැරදි නිසා පස්සේ වැඩි වැඩියෙන් අදිෂ්ඨානය ඇවිල්ලා කලදුටු කල වලියගම් කියලා හොඳට තොරතුරු දැනනකොට ඒතර හොඳට උකහාගෙන වார்த்தාවට ඇතුල් කරන්න. ඇතුල් කරන්න කරන්න පුදුම ගැම්මක් එන්න පටන් අර ගන්නවා. හොඳ sannivedanayak කරනවා. ඒ නිසා මේක විවිචනය කරන දෙයක් ඇත්තේ නැහැ. මේ ගත්ත ගැම්ම දිගට කරගෙන යනකොට තව තවත් මේක සුද්ධියක් වෙනවා කියලා කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනාව වඩනවා ගෙන යන අතර වඩවාගෙන යන අතර සිත පිටතට ගිවිත මෙතෙක්කල් නැවත යථා තත්ත්වයට ගැනීමට අසීර විය. එහෙත් මම දැන් මෙතන කියන වදන කියූ පසු එය ප්‍රබල ආයුධයක් ලෙස හිතකීකරුය. මෙම වාක්‍යය ඇත්තටම සුළු කොට තැකිය නොහැක. භාවනාව දිගට ගෙන යාමට අත්වලකි. එයින් මට මම ප්‍රයෝජන ලබමි. ස්වාමීන් වහන්සේට මේ ආත්මයේම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. තෙරුවන් සරණයි. හොඳයි. ඒ කියන්නේ උපකරණ පාවිච්චි කරන දනවා මේට ඉස්සෙල්ලත් ආපහු හිත ඇවිල්ලා තියෙනවා. දන්නේ නැතිකම වෙලා තියෙන්නේ. නැත්තම් අපි අපි පිස්සු ඇරලා තියෙන්න eBay. ගියේ පාරක ගිහිල්ලා නන්නත්තරලා ඉන්න eBay. නැත්නම් ගෙදර යන පාර දන්නේ කොහොමද? බත් කන්න දකුණු අතින් හරි වම අතින් කරන්නේ කොහොමද? ගිහිල්ලා හිත ගියේ පිට ගියේ හිත ආවේ නැත්නම් එනවා. නමුත් ඒක භාවනාව බව දන්නෙත් නෑ. ඒකයි භාවනාව කියලා දන්නෙත් නෑ. දැන් ඒක ඒකට ලෑස්තිලා ගියාම ඒතරතුරු දකින්නකොට අර ජීවිතේ තිබුණ ගැට ලිහිලා ඍජු වෙන්න පටන් ගන්නවා. ඒක කාටත් වගේ ධෛර්යමත් වෙන කටයුත්තක්. හොඳයි. ගෞරව ගෞරව ස්වාමින් වහන්සේ තා ගෞරවයෙන් අසමි මාද උදේ කාලයේ සක්මණේ යෙදී යෙදීමෙන් පසු පරයන්ක භාවනාවේ යෙදුණෙමි. ආනාපාන සතිය වඩද්දී මුලදී ඇතුල් වෙනවා පිට වෙනවා යන්න ආශ්වාස ප්‍රශ්වාස සමගම කීප විටක් සම්මර්ෂණය කෙලෙමි. දැන් මම මෙතනයි ඉන්නේ යන්න භාවනාවට යෙදමින් ආශ්වාස ප්‍රශ්වාස දිගට වැඩි වෙමි. එසේ කරද්දී මගේ අතපය ශරීරයේ සියල්ල එකට බැඳී ගියාසේ දැනුනි. භාවනාව නවත්වන තුරුම ශරීරයේ සෙලවුණේද නැත. සිත එසේ මෙසේ එහෙ මෙහෙ ගියේ ගියේද නැත. හොඳින් එකග වූ සිතින් භාවනාවේ යෙදුණෙමි. විතක්ක ਵਿਚාර කාමරාග ද්වේෂ නික්කම්ම යනාදී ආශ්වාස ප්‍රාශ්වාස සමග වැඩි වෙමි. මට මේ අවස්ථාවේ භාවනාවෙන් නැගිට්ටවා නැගිට්ටාට පසු ශරීරයේ සුවයක්ද වටපිට නොබැලීමක්ද සක්මනට අනුව ගමන් කිරීමක්ද යන වෙනස්කම් රාශියක් මට ඇතිවිය. මෙහි යම් වරද දෝෂයක් තිබේදයි නොදනිමි. පහදා දුන මැනවි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඒකෙත් අපිට කියන්න තියෙන්නේ බණ ඇහිලා තියෙනවා. ධර්ම සාකච්ඡා වෙනකොට ගත්ත දේවල් අහුලගෙන තියෙනවා. ඒ නිසා ගොනු වෙලා තියෙනවා. අනිත් එක දවස් 4ක් 5ක් ගත වෙලා තියෙනවනේ දැන් භාවනා මධ්‍යස්ථානේ. ඉතින් එතකොට පාරට වැටෙන ගතිය වැඩි. ඒ නිසා මේකම හොඳයි. මේක හරි කියලා හිතාගෙන තව දුරටත් ප්‍රතිසද කරගෙන ඉදිරියට යන්න පටන් අරගත්තොත් ওই ගැම්ම වැඩි වෙනවා. හරි යන හරි පැත්තට යන ගැම්ම කුසල චාරිකාවේ ගැම්ම වැඩි වෙනවා. ඒකට ලෑස්ති වෙන විදිහට හිත පිරිසුදු කරගෙන ඉදිරියට යන්න. එතකොට වැටහෙන දේ පුළු පුළුවන් තරම් මේ වගේ වාතාවරණයට ඇතුල් කරන්න. එතකොට සමිතිය ධර්ම සාකච්ඡාට ලේසි ලියන එකනටත් ලේසි දහිතේ කරවන සුළු ගතියක් එයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ අද දින සක්මන් භාවනාවේ යෙදී සිටිය පැය පැයක්ම ඉක්මවත්ම භාවනා ශාලාවට පැමිණ අසුන් ගතිමි. මට ඉදිරියෙන් වූ කොරිඩෝවේ ආසන්නයේ මකුළු දැලක සමනලෙකු පැටලී ඉන් මිදී යාමට උත්සාහ ගනු පෙන්නින. මම එම ස්ථානයට ගියෙමි. සමනලයා මුදා හැරීමට තීරණය කර වටපිට බැලීමේ කෙනෙකු මානිත ගැටින උපදේශ පැතුවෙමි. ස්වභාව ධර්මයේ රීතින් වලට මැදිහත් නොවන ලෙසට උපදෙස් ලැබුණි. මා නැවත මගේ ආසන්නයේම පැමිණි පැමිණ අසුන් ගතිමි. සමත භාවනාව යෙදීම සඳහා සිත මෙල්ල කර ගැනීමට 10 තියවන තෙක් උත්සාහ ගත්ෙමි. නොහැකි විය. මා නැවත සක්මන් මළුව පේන වෙත ගොස් සක්මනේහි යෙදුණෙමි. ආයාසයෙන් එම එය සාර්ථක කර ගතිමි. මාගත් ක්‍රියාමාර්ගය පිළිබඳව සිත කුමන කුමන නැවත නැවත මගෙන් ප්‍රශ්න කරයි. පිළිතුරක් බලාපොරොත්තු වෙමි. වහන්සේට නිදුක් නිරෝගී බව ප්‍රාර්ථනා කරමි. මේකෙතර ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. අහගෙන ඉන්නකොට මොකක්ද අහන්නේ කියලා තේරෙන්නේ නැහැ. සෑහෙන උත්සාහයක් කළා තියෙනවා. ඒ නිසා දිගට මේ විදිහට කරගෙන යන්න කරන කියලා පේන විදිහට සක්මණේ ප්‍රතිඵල වැඩි. ඒ හොඳට සක්මන් කළා මේ සමතයක් එහෙම නැත්නම් සමාධියකට පොරකනට වැඩිය සතියට අපි පළවෙනි උපදේශය දීලා තියෙන විදිහට වාඩි වෙලා සතියට බොහොම සරල දෙයකට ඍජු දෙයකට බලාපොරොත්තු තිබ්බනම් සාර්ථක වෙන්න තියෙන ඉඩ වැඩි. ඒ නිසා ඉඳගෙන ඉන්න බලන්න ඉඳගෙන ඉන්නවා කියලා යෙවිදිනවා නෙවෙයි. දැන් මං ඉඳගෙන ඉන්නවා කියනක බලන්න ඉන්න පුළුවන් නම් සාර්ථක වෙයි. ඉතින් ලොකු ප්‍රශ්නයක් මෙතන ඇති වෙලා නැහැ. පිළිතුරු දෙන්න තරම් ප්‍රශ්නයක් මෙතන නැහැ කියලා මට නම් හිතෙනවා. ගර්ථර ස්වාමින් වහන්සේ සක්මනේදී වසුරු ගොඩක් නිරීක්ෂණය වූයේ නම් එය ඉවත් කිරීමද නැතොත් ඒ පාදයේ ගැටීමෙන් ඇතිවන ප්‍රතිඵල නිරීක්ෂණය කිරීමද වැදගත් යන්න හා නිසසල ජලයට ගලක් පෙරලෙන බව නිරීක්ෂණය වුවහොත් එම ගල පෙරලීමෙන් සිදුවන කම්පන චංචල නිරීක්ෂණය කිරීමද වැදගත් යන්නට එතනින් අවසන් වෙලා තියෙනවා. වස්තුරුගොඩ වස්තුරුගොඩ බව දැන පයේ නොගැටෙන ලෙස ඉවත් කිරීමද ගල පෙරලීමෙන් ජලයේ කැළඹීම නිසා සිදුවන කැළඹීම ආවමන ලෙස කටයුතු කිරීම රෝගාවතු ලෙස සුදුසුද යන්න පහදා දෙනු මැනවේ. සමගයේ සිත් නිවේවා. කරුණාකර මේ එන්න තියෙන කරදර ඔළුවේ දාගෙන වර්තමාන මොහොතට වසුරු හෙලා ගන්න එපා. වර්තමාන ජල තටාකය හොල්ලා ගන්න එපා. ඕක ආපු වෙලාවට කරන්න ඕන දේ ශරීරය කොරයි. දැන් මේ වෙලාවේ හොඳට බලන්න මම දැන් මෙතන ඉඳගෙන ඉන්නේ. මේ කියන්නේ අහක තියෙන කක්ක ඔළුවේ දාගන්න හදනවා. වෙන්න තියෙන කරදර මොකද මෙතන දැන් නැහැ වෙන කරදරයක් දැන්. ඒ නිසා කල්පනා කරනවා අරකයි මේකයි දාගෙන මේ ලස්සනට පෑදිච්ච වතුර ආය බොර කරගන්න. මේ අනාකූලව ගලන ප්‍රවාහය ආය ආකූල කරනවා කියලා හිතන මේක ලොකු ඥාන කියලා. නැත්නම් තමයි මෝඩකම්, තකතිරුකම්, අමනකම්, මරිකම්, අවිද්‍යාව, මෝහය කියන්නේ. එන්න තියෙන කරදර හරි ඔළුවේ දාගෙන පශ්චාත්තාප වෙනවා. ඒ නිසා කරුණා කළා කරදර ඔබට කරදර කරන තුරු කරදර වලට කරදර කරන්න එපා. අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා ආනාපාන සති භාවනාව සතිය මුඛ නිමිත්තේ පිටුවා පවත්වාගෙන යමි. නොබෝ වේලාවකින් ආශ්වාස ප්‍රශ්වාස හොඳට වැටහි සතිය හොඳට පිටා සමාධියද හොඳට වැඩේ. එසේ කරගෙන යන අවස්ථාවේදී පෙරට හා පැත්තට ගැස්සී වැටෙන්නට යන ස්වභාවයක් ඇතිවේ. එවිට සතිය සමාධිය දෙකම නැති වී යයි. මෙයට හේතුව කුමක්දයි පහදා දෙන මෙන්ද තවද එසේ හොඳට භාවනා වැඩි යන අවස්ථාවේ බෙල්ල මුහුණ මදුරුවන් කන්නක් මෙන් කැසිලි ගතියක්ද මුහුණ බෙල්ල දන වේදනාකාරී ගතියක්ද ඇතිවේ. එම අවස්ථාවට අවස්ථාවට භාවනාවද එපාවන ස්වභාවයක් ඇතිවේ. මේ කාරණා පිළිබඳ කළ යුත්තේ කුමක්දයි පහදා දෙන මෙන් ගෞරවණීය ඉල්ලා සිටිමි. මේක ලෑස්තිලා යන්න මේක භාවනා හුඟක් ඉස්සරහට යන්න හදන අවස්ථාවක් ධාතු මනසිකාරයේ තද වෙනවා කම්පන වෙනවා උණුසුම් වෙනවා කහන ගති පෙන්නන වෙලාවක් ඉතින් ඒක ලෑස්ති වෙලා ගියොත් තේරෙවි භාවනා දියුණුවක් කිය. එනත මේක මගේ කර්මිත වෙච්ච එකක් සීලේ නැති නිසා වෙච්ච එකක් අසත්‍ය නිසා වෙච්ච එකක් කියලා වර්ධව ගත්තොත් ඉතින් Taman ගැන හරි නිහින හැඟීම් පහළ වෙනවා. ඒ නිසා ලෑස්තිලා යන්න භාවනා හරියට යනවනම් මේ විවිධ විදියට ධාතුන් ඇවිල්ලා Taman ඉන්න බව පෙන්වන්න පටන් ගන්නවා. මේ ධාතුන්ගේ භාෂාව යෝගාවචරය දන්නේ නැත්නම් යෝගාවචරය දන්නේ කංකරච්චල්. ඉතියාට කවදාකවත් එතකොට මේ ධාතු ලක්ෂණ තේරුම් ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේකට පොඩ්ඩක් සාදර වෙන්න මේ භාවනා ප්‍රතිඵලයක් වශයෙන් බවත් දැනට තමයි ඉන්න ප්‍රතිපදාවේ බවත් කෙලෙස් අඩුවෙමින් යන බව තේරුම් ගත්තොත් ඔකට ඕන තරම් මුණ දෙන්න පුළුවන්. මුණ දෙන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. පින්වත් ස්වාමින් වහන්සේ ප්‍රශ්න දෙකක් සක්මන් භාවනාවේදී වම දකුණ වශයෙන් පය භාගයක් පමණ මෙනෙහි කර ඔසවනවා, තබනවා යනුවෙන් තවත් පය භාගයකට ආසන්න කාලයක් ගත කරමි. ඒ අතරතුර අතීත වර්තමාන අනාගත යම් යම් සිද්ධීන් සිහියට නැගේ. විශාල වෑයමකින් ඒ සිතුවිලි යටපත් කරගත්තද නැවත නැවතත් ඇතිවිය. නමුත් පෙර සඳහන් කළ ආකාරයට සක්මන් භාවනාව වැඩිවීමට මට ඉන් අවහිරයක් නැත. මේ ආකාරයට සක්මන් භාවනාව දිගින් දිගටම කරගෙන ගියොත් එහි දියුණුවක් මට ලැබිය හැකිද? නොවේසේ නම් ඒ සඳහා මා විසින් කළ යුතු කුමක්දයි කරුණාවෙන් පහදා දෙන්නේ නම් මැනවි. දෙවෙනි කොටස පරයන්ක භාවනාවේදී ආශ්වාස ප්‍රශ්වාස ඇතිවන අයුරු වැටහි. ඊට ඕනෑකමින් බලන විට ආශ්වාස වාතය නාස නාස්පුඩුවල ඇතුළත බිත්තියේ යන්තමින් වදින බවත් ප්‍රශ්වාසයේදී නාස්පුඩුව අග හැපෙන බවත් වැටහි. නමුත් එය නිරන්තරව දැනෙන්නේ නැත. විනාඩි 10ක් පමණ යද්දී සක්මන් භාවනාවේදී මෙන්ම අතීත වර්තමාන අනාගත වශයෙන් මේ තුන් කාලයටම අදාළ නොඑක් දේ සිතට ගලා ගැනීමෙන් භාවනාවට කරදරයක්ව පවතී. සමහර වේලාවට ටිකක් වේලා යනතුරු මා භාවනාවෙන් පිටපැන ගිය බවවත් නොදැනේ. නමුත් කොහොම හරි ආයෙත් භාවනාවේ සිත පිහිටුවාගෙන ආශ්වාස ප්‍රශ්වාසයට හිත යොදන විට කලින්ටත් වඩා ඉක්මනට සිහිය පිටපණි. ඒ අතර බෙල්ලේ පිටුපස වම් පැත්තෙන් සියුම් වේදනාවක් හටගෙන එන්න එන්නම කැක්කුම වැඩි වෙනවා. ඒත් මම භාවනාව අත නොහැර අමාරුවෙන් කරගල් දෙමි. ආනාපාන සති භාවනාවෙන් ඉවත්ව වෙනත් සිතිවිලි වල සිත පැටලෙන විට මේ භාවනා මේ වේදනාව එන්නේ නැත. මගේ භාවනාවේ අඩුපාඩු දුර්වලතා ඇතනම් ඔබ වහන්සේ අනුකම්පාවෙන් පැහැදිලි කර දෙනසේක්වා. මේ භවයේදීම නොයසේනම් ඉක්මන් භවයකදීම ඔබ වහන්සේට නිවන් සාක්ෂාත් වේවා. මේක ඇත්තටම ඊ අපි භාවනා ධර්ම දේශනා කරත්තේ ප්‍රයත්නය. අපිට බාධාවක් ආවම මේ බාධායෙන් හිත කරදර ගන්න නැතුව බාධාව බාධා කරගන්න නැතුව ඒ බාධාව තියෙද්දි කොඩියක් ගත්ත මිනිහෙක් දජයක් ගත්ත මිනිහෙක් වගේ පෙරටම යෑමට ගත්ත උත්සාහයක ප්‍රතිඵලයක්. ඉතින් ඒ නිසා සක්මන් කරනකොට සමාලාඩ පේනවා තමයි ලනුපැදුරකවත් වැල්ලේවත් මේ සක්මන් කර නෙවෙයි සක්මන් කරන්නේ හිතවිලි පාවඩයක් උඩ. ඇති වෙන හිතවිලි උඩ ඔහේ ඇවිදිනවා. ඒ වුණත් ඇවිදිනවා පය තියෙනවා දැනගන්න පුළුවන්. නමුත් එකට එකට යාවිච්ච හිතවිලි ගොඩක්, හිතවිලි පැදුරක්, හිතවිලි අනු පැදුරක්, හිතවිලි පාවඩයක් උඩ යන. නමුත් දකින්න පුළුවන් මේ සක්මන දකින්න පුළුවන් හරියට සරුවච්චන් වහන්සේ බුදු වෙන්න ඉස්සලා දවසේ අසුචි කන්දක ඇවිද්දා. අසුචි කන්ද ගෑවුනේ නැහැ. ඒ වගේ තමයි තේරෙනවා අසුචියේ තමයි ඇවිදින්නේ නැත්නම් හිතවිලි කොට කැවිදින්නම තේ ප්‍රශ්නයක් නැහැ ගෑවෙන්නේ නැහැ. මට තාමත් මම දකුණ බලන්න පුළුවන්. ඉතින් ඒකට අසුචි ගොඩක් කොට ඇවිදින්න සරුවචනාංශෙත් නින්දාවක් නෙවෙයි. ඒක නොගෑවීම නම්බුවක්. අසුචි ගාගත්තොත් නින්දාවක්. අසුචි කන්දක ගාගන්න නැතුව විදිනවනම් ඒක විශාල නම්බුවක්. ඒ වගේ වේදනාවක් තියේදී හිතවිල්ලක් තියේදී සද්ද තියේදී ගාගන්න නැතුව යන්න පුළුවන් නම් ඒ මනුස්සයාට මායාවේ උගුර හරහත් යන්න පුළුවන්. දත් හරහත් යන්න පුළුවන්. ඉන්න කොන දේ තොළුවේ දාගන්න මනුස්සයා ඉතින් හොස්ත ළඟින් අත යන්න බෑ. ඉතින් හැම දෙයක් එකම උරුට්ටු වෙනවා, රණ්ඩු කරනවා. අක්කා නිකන් කෙක්ක වගේ හොයන්නේ මගේ වැරදි තමයි කිව්වේ රණ්ඩුම තමයි. එහෙමයි જાතියක් ඉන්නව හැබැයි මේ ලෝකේ. හොස්ස ළඟින් මැස්ස යන්න බෑ. නමුත් ඒ කෙනෙක් උනා දැනගත්තොත් ඉතින් අන්තිමට මන්නේ ඉතින් ඕකෙන් ඔලු නරක කරගන්නේ. කවුරු එක්ක මොනවා කරුවත් මට නම් තරහ යන්නේ මගේනේ පෙට්‍රල් පිච්චෙන්නේ. ඉතින් ඒකට වෙන මමයි නාකි වෙන්නේ. මගේ මූණ කැත වෙන්නේ. ඒ නිසා අල්ලපු ගෙදර මිනිස්සු ඈතින් ලා රිමෝට් කන්ට්‍රෝල් එක තද කරනකොට මෙහි කට්ටියට තද වෙලා. රිමෝට් කන්ට්‍රෝල් එකෙන් පාලනය කරත හැකි ඒගොල්ලෝ. බුදුජානන්ස කියන කාටවත් මාව පාලනය කරන්න බෑ. මාර්යා මොන පොත්පතද කිරුවත් මට තද වෙන්නේ නෑ. ඉතින් ඒක දැනගන්න සක්මනේ හරි ලේසි. නැත්නම් හුඟ දෙනෙක් කල්නවා සක්මනේදී හිතවිලි තේදී හිතවිලි පාවඩයක් උඩ ඇවිදින්න වගේ වම් දකුණ තියෙනවා. ඒ වගේම පරියන්කේ ඉඳද්දිත් වරින් වර සුනාමි එන්න වගේ මුහුදු රැළ එන්න වගේ වරින් වර හිතවිලි ධාරාවල් එනවා. එකක්වත් ගොඩබිම තලාගෙන යන්නේ නැහැ. යමකට මට්ටමටයි ආය ආපහු එනවා. ඉවුර ඉවුරමයි. ඔය කොච්චර රැලි ගහුවත් ඉවුර කවදාවත් ඉක්මවන්නේ නැහැ. වරින් වර ඇවිල්ලා රැලි ගහගෙන ගියා. ඉතින් ඕකෙදී නඩු කියන දෙයක් නැහැ. තමන්න තියෙන්නේ ඒ වාරගම් කාලේ ආවට පස්සේ මුහුදු යන්න එපා. මුහුදු රැල්ල අඩු වෙච්ච වෙලාව ඔරුව ඔරුව දියත් කරගන්න මුහුදු රැල්ල නතර කරන්න අපිට බෑ. මාළු වල මිනිස්සු මුහුදු රැල්ල තිබුණා කියලා ඔරුව දියත් නොකර ඉන්නේ නැහැ. හොඳ වෙලාවක් බලලා දියත් කළා අනේකයි තියෙන්නේ. ඒකේ උත්සාහයක් කරන බව අපේන තියෙනවා. සෑයින හටනක් වෙන බවත් මේ ක්‍රමයට කරගෙන යන්නේ එන්න එන්න ඔය හිතවිල තියෙන නපුරු ගතිය, පැංගිරි ගතිය, ඇඹුල් ගතිය අඩු වෙයි එකකට. ගණන් නොගෙන සිටීමේ තෙරුවන් සරණයි ගත්තර ස්වාමින් වහන්සේ මා සක්මන් භාවනාවේදී මා දැන් සක්මන් කරනවා යන සතිය පිටුවාගෙන වම හා දකුණ ලෙස පාද පොළවේ ස්පර්ශ වන විට මෙනෙහි කළෙමි. ඒ අතර පාදයේ විලුඹ කොටස ප්‍රථමයෙන්ද මැද දෙවනුවද ඇඟිලි තුන්වනුවද පොළව ස්පර්ශ කරන බව මෙනෙහි කළෙමි. තවද මෙම ස්පර්ශය යම් යම් අවස්ථාවල සුමට බවද තවත් සමහර අවස්ථාවල ගොරෝසු බවද දැනුනි. මේ පිළිබඳව මෙනෙහි කිරීමේදී පාදයේ මැදට වඩා දෙකලවර ස්පර්ශ ගොරෝසු බව වැටහුණි. තවදුරටත් මෙනෙහි කිරීමේදී වඩාත්ම ගොරෝසු ස්පර්ශය දැනෙන්නේ පාද දෙකේ මහපට ඇඟිලි දෙකට බව තේරුම් ගතිමි. මේ අනුව මා සක්මන් කරන බවට සතිය පිහිටන අතරම මාරුවෙන් මාරුවට වම් සහ දකුණු පාදවල මහපට ඇඟිලි වල සිත පිහිටුවා ගත හැකි විය. මෙසේ සක්මන් කරන විට කිසිම ශබ්දයකින් හෝ වේදනාවකින් මම සතියට හෝ මෙනෙහි කිරීමට බාධාවක් නොවිය. යම් යම් අවස්ථාවල අද කමඨහන් වාර්තාව සකස් කරන්නේ කෙසේද? මගේ gederin මෙවැනි සක්මන් මළුවක් හදාගත හැකිද? වැනි සිතුවිලි පහළ විය. ඒවා පියවර දෙක තුනකදීම සිතන බව අවබෝධ විය. තවද එම සිතුවිලි තිබේදී වොද සතියට මේ මෙනෙහි කිරීමට කිසිම බාධාවක් නොයිනි. මෙසේ බොහෝ වේලාවක් සක්මන් කිරීමෙන් පසු පරයන්ක භාවනාව සඳහා වාඩි වී මම දැන් මෙතන යන බවට සතිය පිහිටුවාගෙන සිටීමේදී ආශ්වාසය හා ප්‍රශ්වාසය මුලදී ඊට අසුමටව දැනුණු දැනුනි. තවත් විනාඩි 5ක් පමණ යන විට නාසයේ කෙළවර පමණක් වායුව යන්තමින් ස්පර්ශ වෙමින් ඇතුළීම හා පිටවීම සිදුවන බව අද්දුටු වෙමි. මේට ඊටමත් ප්‍රීතිසහගත සිතුවිල්ලක් ඇතිවිය. නමුත් මීළඟට ඊට ගැඹුරු ආශ්වාසයකින් සියල්ල වෙනස් විය. තවද වැඩි කාලයක් ගත නොවීම නොයෙකුත් සිතුවිලි පැමිණි අතර ඒවා හැඳිනගෙන ආපසු මූල කර්මස්ථානයේ සිත පිහිටුවා ගත්ෙමි. සක්මන් භාවනාවේදී මෙන් නොව මෙහිදී මෙසේ නිතර නිතර විනාඩි කිහිපයකින්ම සිත සිතුවිලි අතර සැරිසරන බව පෙනී යමින් මා දැන් මෙතන යන සතිය නැති වී යන බව තේරුණි. එවිට නැවත මුල සිටම මා දැන් මෙතන යන අවස්ථාවේ රැඳී සිටීමට උත්සාහ කළෙමි. නමුත් ඊට ගොරෝසු ආශ්වාස ප්‍රශ්වාස මිස කලින් මෙන් සුමට අවස්ථාවකට එළඹීමට නොහැකි විය. තවද ඊට ඉක්මනින් සිතුවිලි පහළවන බවද අද්දුටුවෙමි. මෙසේ සක්මන් භාවනාවේ මෙන් පරයන්ක භාවනාවේ දිගු වේලාවක් රැඳී සිටීමට නොහැකි විය. මාහට පරයන්ක භාවනාව දිගු වේලාවක් පවත්වා ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දෙන මෙන් ගෞරවණීය ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණ වේවා. මම කියන්නේ බායනකොට භාවනා හරියනවා වගේ. දැන් කොහොම කොහමටි කවුරු කවුරුත් ටිකක් අල්ලගෙන යනවා. ඊයේ බණත් තේරිලා තියෙනවා. කමඨාන් සුද්ධ කරපුවා තේරිලා තියෙනවා. මට තේින්නේ සක්මනට වැඩිය පරියංකේදී නිතර වෙනස් වෙන සුළු ගතිය අනිත්‍ය වැටහිලා තියෙනවා. දැන් ඒක නතර කරන්න කැරි මගෙන් අහන්න. හිතවිලි එනවා, තව ආනපාන එනවා, අරක එනවා, මේක එනවා, මේ පැටලෙනවා. ඉතින් බුදුහාම කියන්නේ ඕක තමයි ඉස්සල්ලාම අවබෝධ කරගන්න තියෙන්නේ. අනිච්ඡං මම නිතර පෙරලෙනවා. ඉතින් දැන් මේක දිගට නැත්නම් මේ උතුරාගෙන ආව බත්තලිය එක්ක බිම තියන්නද කියලා අහනවා. ඇල්ලන් නැත්නම් ඇල්ලතුරු වක්කන්න හැටි අහනවා. මගේ නැත්නම් ලිප නිවා ගන්න හැටි අහනවා. ඉතින් මට ලෝභයි එහෙම කියන්නේ. මෙච්චර ඉක්මනට ලස්සන භාවනා යද්දී අයිය එකට හතුරුකම් කරන්නේ. ඇයි ඒකට අකුල් හෙලන්නේ? මොනව දකින්නද මේ භාවනා කරන්නේ? මේ වරක ආනපාන වෙනවා, වරක හිත විසිනවා, වරක වෙන වෙස් පෙරලෙනවා. මේ ඒක තමයි නිච්චන් කියන්නේ. ඉතින් මේක ඉස්තර රාහවර කරන කුරුතර තිලා ජේසුස් වහන්සේ යන ගැහුවාගේ හරස් කරගෙන ඉන්න අත දිගාරින් ඉන්න ගන්න නෙවෙයි භාවනාව කියන්නේ. ඉතින් මේකට අකුල් හෙලන්න එපා. ඈදි දියට පොරදිය එක් වෙන්න එපා අම්මා නැති අපට බඩගිනි වෙන්න එපා කියලා කවියක් තියෙනවා. අනේ කරුණා කළ මේ භාවනාවට යන්න අරින්න ඕගොල්ලන්ගේ පඬිතුකම් වලින් බුදුහාමරගේ ගමන වළක්වන්න එපා. බුදුහාමර ලස්සනට මෙල්ලා දෙනවා ඔබ කොයි එක ඇල්ලුවත් වෙනස් වෙනවා කියලා. මේ අනිච්චය පේනකොට අනේ ස්වාමීන් වහන්සේ මට නොසලී දිගට පරියන්කේ ඉඳගෙන මෙන්න අනිත්‍ය නොදකින් කට ක්‍රමයක් කියලා දෙන්න කියලා අනිත්‍ය නිට්ටය කරලා දෙන්න කියලා කියනවා. මම ළඟ කිසිම හැකියාවක් නැහැ. මට ඒ වගේ හරි ලෝභයි මේ වගේ ලස්සනට වැඩෙන වැඩකට අකුල් හෙලන්න. මම ඉල්ලා හිටිනවා කරුණා කරලා මේ ප්‍රතිපදාවට යන්න අරින්න. මේ පෑදිතියට බොරදී එක් වෙන්න දෙන්න එපා. මේ අනාකූල ප්‍රවාහය ආකූල කරන්න එපා. ලස්සනට වාර්තා කරන්න පරියන්කේදී මගේ අරමුණු වෙනස් වෙනවා බොහොම ශීඝ්‍රයි. තති වේදම යනවා ශීඝ්‍රයි. අච්චරයි. පරියන්කේදී මට බොහෝ වෙලා ඒ කාර්මෝරේ ඉන්න පුළුවන් දෙක මේකයි. ඇත්තටම කියනවා පරියංගේ වඩා හොඳට අනිත්‍යභාවයේ ඉස්මතු වෙලා තියෙන බොහොම ලස්සන වචන වලින් කියනවා. ඒකල මගෙන් අන්තිමට අහනවා නේ ස්වාමීන් වහන්සේ කොහොම හරි මේ අනිත්‍ය සංඥාව නිච්ච කරලා දෙන්නේ. සෝරි කියලා හිතෙනවා මට. අපි යනවා ඊගාව ප්‍රශ්න. ගරු ස්වාමින් වහන්සේ අද උදේ 9:20ට පරයන්කිට වාඩි වී ටික වේලාවකින් වරන් ඇතුළු විනාඩි 15කින් පමණ මුලින්ම උඩුකයත් අත් දෙකත් තද වී බෙල්ලේ තද වේදනාවක් ආවත් ඒ අරමුණට බාධාවක් උනේ නැහැ. ටිකකින් උඩුකය ඉදිරියටත් පස්සටත් වම් පැත්තටත් විටින් විට ඇලවෙනවා තේරුණා. ඒත් හොඳට ආනාපානය මෙනෙහි කරමින් සිටියදී ඒට සංසි ඒද සංසිඳී ගියා. වරන් ඇතුළු ක්‍රමක්‍රමයෙන් අත්වල ඇඟිලි වලින් හොඳටම හිරිවැටුණා. වේදනාවක් දියුණු තිබුණා. ඒත් හිතට හරිම විවේකක් සතුටක් සුවයක් දැනුණා. සැරින් සැරේ පොඩි හුස්ම රැල්ලක් ඇවිත් ඇවිත් ගියා මුළු උඩුකයම ලොක් හිර වෙලාම තිබුණා. මේ ආකාරයට පැයකුත් විනාඩි 40ක් ගත වුණා. කියා දන්නේ නැහැ. ඒ තත්වෙන් ඒ තත්වය සම්බන්ධයෙන් ඉවත් වූ පසුයි සමාවෙන්ද මේ ආකාරයට පැයකුත් විනාඩි 40ක් ගත වුණා කියා දන්නේ ඒ தත්වෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වූ පසුයි. දිගටම සිතත් සතුටු පැවතුණා. මේ ගැන පහදා දෙන්න ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. ඒ සතුට නැති කරලා දෙන්න තමයි තියෙන්නේ මට දැන්. ඇති කරගත්ත සතුට කඩලා දාන හැටියක් කියලා දෙන්න. කොහොමද මොකක් හරි ඊයේ මොකක් හරි හොඳට මේ යාගේ සිද්ධ වෙලා තියෙනවා, සාන්ති කර්ම වෙලා තියෙනවා. මේ ඔක්කොටම මල පැනලා සන්තෝසයි. මේව අහගෙන ඉන්න මම කොච්චර කෙරුවක්වත් ආසයි. මේ වෙච්ච දේ වෙච්ච හැටියට කියනවා. විනිශ්චය කරන්න එපා. විනිශ්චය කරපුව ගම මගෙන් බැනුම් ගන්න. මොකද විනිශ්චය තනිකර මගේ ඇතේ. මම තමයි අග්‍ර විනිශ්චයකාරී. ඔයගොල්ලන් විනිශ්චය කරන්න අයිතියක් නැහැ. ඔයගොල්ලන්ට චෝදනා කරන්න අයිතිය තියෙනවා. සාක්ෂි දෙන්න අයිතිය තියෙනවා. හරස් ප්‍රශ්න අහන්න අයිතිය තියෙනවා. නමුත් විනිශ්චය දෙන්න එපා. කරපු ගමන් අපේ හිත දෙන්නෙම නොසන්ඩාල නොකමදාන දහපදුරා තීන්දුව. මුන්නවක්වත් තීන්දුවක් ඕනේ මම මේ විදිහට දිගට යනවා. පළවෙනි වාක්‍යෙම කියලා තියෙනවා මට මේ මේ කරදර වුණා මට ආනපනේ කරන්න පුළුවන්. මට මේ මේ කරදර වුණා මට ආනපනේ කරන්න පුළුවන්. ඔය ඇතිනි. ඒ හොඳට ඕම ඇති. ඉස්සරහට ගිහිල්ලා කියාවි ඔය සුනාමි එනවා අරව එනවා මෙව එනවා ඒත් මම හුස්ම ගන්නවා ඒත් මම පොල් ගන්නවා ඒත් මම ආල් ගන්නවා ඒත් මම රැට ගන්නවා ඒත් මම බුදිය ගන්නවා කිය. ඕක තමයි අස්ත්‍රෝග ධර්මයෙන් කම්පා නොවීම කියන්නේ ගැඹුර. ඊටාම ගැඹුරක් ඔය කතා කරන්නේ. ඒ නිසා ඒක කඩා ගන්න එපා. මේ තොරතුරු පිළිබඳ හදිසි විනිශ්චය ඉක්මනටත් ඉක්මන් දෙන්න එපා. ඉක්මන් කරන්න යන්නත් එපා. අනේ මේ ටිකේ මේ හම්බෙච්ච වෙලාවේ මට මේක දිගට දිගට නැවත නැවතත් සිද්ධි කරගෙන භාවිත කරගෙන අත්දකින්න ලැබේවා කියන ඉදිරියට යන්න. ගෞණ්‍ය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ උපදෙස් අනුව මම පරයන්ක භාවනාවට වාඩි වීමි. ඉන්පසුව විනාඩියක් පමණ පාදයේ සිට හිස දක්වා ශරීරයේ ඉරියව් පීඩා ඇතිවරු මෙනෙහි කළෙමි. බඩහා පපුව ප්‍රදේශයේදී කීප වටක් කීප විටක් මෙසේ මෙනෙහි කළ පසුව ආශ්වාසය හා ප්‍රශ්වාසය සිදුවන බව පෙනුණා. නිසා ඉන්පසු ආශ්වාසය හා ප්‍රශ්වාසය දිගටම මෙනෙහි කළා. එෙහිදී ආශ්වාසය ඉවරවන තුරු ආශ්වාස ප්‍රශ්වාසයයිද ආශ්වාසය ආශ්වාසයයිද ප්‍රශ්වාසය ආරම්භයේ අවසන් වරතුරුම ප්‍රශ්වාසය ප්‍රශ්වාසයයිද මෙනෙහි කළා. එවිට හොඳින්ම ආශ්වාසය හා ප්‍රශ්වාසයේ ආරම්භය හා අවසානයේ තේරුණා. ඔබ වහන්සේගේ උපදෙස් පරිදි ශබ්ද ඇසෙන විට මෙය ඊටා වේගවත්ව කළා. එනිසා බාහිර කරදර ගැන මට අවධානයක් යොමු වුණේ නැති තරම්. මෙසේ දිගට භාවනාව කරගෙන යන විට ආශ්වාසයේ දිගු බවත් ප්‍රශ්වාසයේ ඊටා දිගු බවත් වැටුණා. ආශ්වාසයේ මෙනෙහි කිරීම එක් වතාවක් හෝ දෙවතාවකට සීමා වූ අතර ප්‍රශ්වාසයේ 3-4 වතාවක් මෙනෙහි කිරීමට සිදු වුණා. මෙසේ කරගෙන යාමේදී ආශ්වාසය හා ප්‍රශ්වාසයේ සිදුවීම ක්‍රමයෙන් වේගවත් වුණා. ආශ් ප්‍රාශ් යනුවෙන් නම් කිරීමට තරම් එය වේගවත් වුණා. ටික වේලාවක් එසේ පැවතුණු අතර එක පාරටම වේගවත් දිග ආශ්වාසයක් ඇති වුණා. ඒ සමගම ඊතා සියුම් නමුත් දිග ප්‍රශ්වාසයක් ඇති වුණා. ආශ්වාසයේ පෙර පරිදිම පෙර පරිදිම වචනක් තේරෙන්නේ ඇති වූ නමුත් ප්‍රාශ්වාසය නැවතත් සියුම් වී නොදැනීම පැවතුණා මොන විදියටවත් ප්‍රාශ්වාසයක් සිදුවන බව තේරුම් තේරුණේම නැහැ නමුත් විටින් විට ආශ්වාසය හොඳින් සිදු වුණා ටික වේලාවක් මෙසේ පැවති අතර නැවතත් ආශ්වාස ප්‍රශ්වාසයේ පෙර පරිදිම හොඳින් ආරම්භ වුණා. මේදී ප්‍රශ්වාසයේ නොදැනෙන විට මා සතිය පැවැත්විය යුත්තේ කෙසේදයි මා ගැටලුවකට මුහුණ පෑවා. කෙසේ වුවද ආශ්වාසය හා ප්‍රශ්වාසය දැනුන නිසා නැවතත් භාවනාව ආරම්භ කළා. ඊටම වඩාත් ඉක්මනින්ම මුලින් කී තත්වයේ සිදු වුණා. ප්‍රශ්වාසයේ නොදැනී ආශ්වාසයේ පමණක් දැනෙන තත්වයට ආවා. ප්‍රාශ්වාසයේ මෙනෙහි කිරීමෙන් නොමැති බැවින් මෙනෙහි කිරීමක් නොමැති බැවින් වෙනත් සිතවිලි සිතට එන බව තේරුණා. ඒ නිසා එය වැළැක්වීමට ප්‍රශ්වාසයේ නොදැනීයයි මෙනෙහි කළා. මෙසේ සිටන විට ආශ්වාසයේද ක්‍රමෙන් අඩුවෙන බවක් තේරුණා. ඒද අඩුවී නොදැනෙන තත්ත්වයක් ආවා. එවිටද මා සතිය පැවැත්විය යුත්තේ කෙසේද කියා සිතුණා. නමුත් ඒ වෙලාවේදීම මගේ හිස ඇතුළ ඉහළට පහළට පැද්දෙන බවක් තේරුණා. ඒ ගැන මෙනෙහි කරන අතරතුරේදී නැවතත් හිස මදක් පහත් වී හුස්ම වැටීම ආරම්භ වුණා. ඒ අනුව පහත කරුණු පිළිබඳව ඔබ වහන්සේගේ කාරුණික උපදෙස් පතමි. එක මා නිවැරදිද නිවැරදිව භාවනාව කර තිබේද? දෙක වැරදි ඇතොත් මට සමාවදී ඒවා නිවැරදි කීම. තුන මුලින් කී පරිදි ප්‍රශ්වාසයේ නොදැනෙන විටත් ආශ්වාස ප්‍රශ්වාස නොදැනෙන විටත් සතිය පැවැත්විය යුත්තේ කෙසේද? ඔබ වහන්සේට තෙරුවන් සරණයි. නිවැරදි කියනක නෙමෙයි කියන්න තියෙන වෙනද තරම් වැරදි වෙලා නැහැ. නිවැරදි පෙතට වැටිලා තියෙනවා. ඉතින් මේ ගොඩක් සිද්ධ වෙන්න ඕනේ. සිද්ධ කළා තමන්ම මේ ක්‍රමසාවිදි තේරුම් ගන්න තමන් මේවා සූද්ධ කරගන්නකොට තියෙනවා. මේක අල්ලගත්ත දේ අතහුරු කරගන්න ගොඩක් කල් යනවා. නමුත් මේ පැත්තට අවිල්ලා තියෙනවා. ඉතින් ආනාපාන සතිය මේ වගේ ප්‍රකට තැන් වල පෙන්නගෙන ගිහිල්ලා ඒක සියුමුණාට පස්සේ ඒකේ සමබර භාවයේ පැවැත්වීම තමයි මේකේ තියෙන අභ්‍යාසය. ඒක මේ අටුවාචාරින් වහන්සේලා විස්තර කරන්නේ මිගපත බලංජන ක්‍රමය කියලා. මුවෙකුට විද්දට පස්සේ ඒ මේ මුවා ඊය කාගෙන ලේ හලාගෙන දුවනවා. ඉතින් වැද්දා කරන්නේ උගේ පාද මිගපදයේ අනුව මුර්ග පාදයේ අනුව මුවර වේගෙන් යන නිසා කුර දිගේ යනවා. වරින් වර ලේත් පේනවා. නමුත් මෙහෙම ගිහිල්ලා අටුවාචාන් වහන්සේ කියනවා මුවා ගල් පතුරක් උඩින් පයින්නෝ. ගල් තලාවක් උඩින්. ඉතින් ගල් තලාවේ නැහනේ කුර ලකුණ. ඊට පස්සේ දැන් මෙතනින් තමයි ගල් තලාවට ගියේ. වැද්දා දන්නවා එතන ඉඳලා බලනකොට අලියා යන මංකඩ එයා දාන්නවා. මීමින්න යන මංකඩ දාන්නවා. මුවා යන මංකඩ දාන්නවා. ඒ නිසා මෙතන ඉල්ල බලනවා මේක මෙතනින් පැනන කොතනින් ආයෙ කැලේට යන්න ඇද්ද කියලා වැද්දට වටවිට බල බල ඉන්න බෑ. වැද්දා ඉක්මනටම ගිහිල්ලා හරියට මුවා පැනපු මේ මුං කමුව කඩව කඩුල්ල කියලා එකක් මේ මේකට කියන්නේ කඩයි මේ මංකඩ කියලා. මුව මංකඩ අල්ලගෙන ගියම ඊගාව පඩිය පඩිය පේන්න පටන් ගන්නවා. එතකොට එයා දන්නවා ගත්ත තීන්දුව හරි ගල උඩ මුවපද දැකලා නෙවෙයි ගියේ. ඒක ගෙස් වර්ක් එකක්. ඒක වැද්දාගේ දක්ෂකම. ඉතින් ඒ වගේ භවනා කරන එක නටත් මේ එක පඩියක් අඩියක් දෙක නැතුවට කලකොලොප්පන් වෙන්න ඕන කමක් නැහැ. ඒක තමයි අභ්‍යාසය. ඒක තමයි අභ්‍යාසය. ඊට පස්සේ බලනවා අම්මලා තාත්තලා ඉන්න කාලේ අපිට යමක් කමක් කරලා දෙනවා. අම්මලා තාත්තලා නැති වෙච්චාම මොකද කරන්නේ? අම්මාමලා අම්මාමලා ගඳන ඉන්න බැරි හරියන්නේ නැහැ. Taman ඒ දේ කරන්න ඕන. කරනකොට වරදින ප්‍රශ්නයක් නැහැ. ඒ ඔක්කොටම ලෝකේ සමාව තියෙනවා. ඉතින් මම ගියාට පස්සේ ඊගාට වෙන තැනකින් ධාතු මනසිකාරයක් පේනවා. කොයි එක හරි අර අරමුණ වෙනස් වුණාට නිමිත්ත වෙනස් වුණාට සතිය කැඩෙන්නේ නැහැ. අපි හිතනවා සතියට අනිවාර්යයෙන්ම ගොරෝසු හතරස් අල්ලන්න පුළුවන් අරමුණක් තියෙන්න ඕන කියලා. ඒ සතිය ගැන දන්නේ නැති කට්ටිය. සතිය අඛණ්ඩව තියෙන නිසා තමයි දන්නේ මම දැන් අරමුණක් නැතුව ඉන්නේ කියලා. ඒකමයි අභ්‍යාසය. ඒකට ලෑස්ති වෙලා යන්න. එතකොට පාළුවක් නෙවෙයි ඇති වෙන්නේ. මෝවැද්දට නැකත් බල බල ඉන්න වෙලාවක් නැහැ. වෙන කෙනෙක් අහන්න කෙනෙක් නැහැ. යාදන්න ගලට වැන්න නම් කුර ලකුණු සවදුරටත් නැහැ. ඊට පස්සේ කොහෙන්ද මේක කැලේට පයින්ට ඇත්තේ කියලා මෝවැද්දා දන්නවා. ඒ මෝවැද්දාගේ ඥානයයි අපිට මෙතන අවශ්‍ය කරන්නේ. ලොකු ප්‍රශ්නයක් ඇති කරගන්න එපා. ඇත්තටම ප්‍රශ්නයක් ඇති කරන දෙයක් මෙතන නැහැ. අනිත් දවසේ මේක ලෑස්ති වෙලා යන්න. එතකොට ඒක හුදු විනෝදාංශයක් වෙනවා. කඩින් කඩලු පැනිල්ලක් බවට පත් වෙනවා මේක. තිරුවන් සරණයි ගත්ත ස්වාමින් වහන්සේ පෙරේදා මා ඇසූ ප්‍රශ්නෙන් කියවුනේ මාහට ආශ්වාසයේ ප්‍රශ්වාසයේ තිබියදීම නොයෙකුත් රූප සටහන් පෙනෙනා බවයි. ඔබ වහන්සේගේ පිළිතුරෙන් ලැබුණේ ඒවා කෙලෙස් බවයි. එම නිසා ඊයේ පටන් ආනාපානයට සිත තබාගෙනම සිටියා. ටික වේලාවකදී ආශ්වාස හා ප්‍රශ්වාසය හොඳට සිදු වුණා. ටික වේලාවකින් ප්‍රශ්වාසය හිමීටත් ආශ්වාසය හොඳටත් තිබුණා. මෙසේ ටික වේලාවක් යන විට කෙටි වෙවි කෙටි වෙවි ඇවිදින් හුස්ම රැලි නැති වී ගියා. එවිට රුක්මල් සුවඳක් නාසයට දැනෙන වුණා. එවිට මම දැනගත්තා මේකත් කෙලෙස්යයි. සිතා මම හුස්ම රැලිත් නැති නිසා ශූන්‍ය බවකින් සිටියා. එවිට සුදෝසුදු කුටියක මා පළමුව හිටියක් මෙන් පරයන්කේ සිටුවා මෙන් පෙනුණා. මෙසේ පෙනුනත් මා සිටින්නේ හුස්ම රැලි නොමැතිවයි. පිම්බීම හැකිලීම නොමැතිවයි. ශබ්ද කනින් ඇසුණාට කිසිම සිතවිල්ලක් ආවේ නැහැ. පෑ භාගයකට පවන පසු නැවත ආශ්වාස රැල්ලක් හිමීට ආවා. ප්‍රශ්වාස රැල්ලක් දැනුනේ නැහැ. ඊයේ පටන් මේ ස්වභාවය ආශ්වාසයට ප්‍රශ්වාසයට ගිය ගමන්ම ඇති වෙනවා. කරුණාකර ස්වාමින් වහන්සේ මේ ගැන පහදා දෙන්න. ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා. ඇත්තට මේ මතුවෙන දේවල් කෙලෙස් කියලා අර එකට දමලා ගහලා කිව්වට කෙලෙස් වෙන්නේ ඒවත් එක හැප්පුණොත් විතරයි. හැප්පෙන්නේ නැති විදිහොත් කෙලෙස් වෙන්න තියෙන ඉඩ කෙලෙස් නොවි වළක්වා ගැනීම වීර්යය එතන තියෙනවා. කෙලෙස් විය හැකි අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් නෝපන්න අකුසල් නොයිපදවා සිටීමේ දක්ෂකම තමයි මේ රූප පෙනුනට සද්ද ඇහුනට වගක් නැතුව ඉන්න එක. ගණන් ගත්ත ගමන් කෙලෙස් වෙනවා. ඒ නිසා ඒවා කෙලෙස්ම කියන්න බෑ කෙලෙස් වීමේ හැකියාව තියෙන කුප්පණ ගති. ගණන් නොගෙන සිටීමෙන් පමණමයි කෙලස් කැපේ. ආශ්‍රක්ෂය කර වෙන්නේ. මේව නොපැමිණ ඉඳලා කොච්චර භාවනා කරත් වැඩක් වෙන්නේ නැහැ. ඒක නිකම් කාලේ පැන යාමක්, ක්ෂණ සම්පත්‍ය පැන යාමක් විතරයි. ඒ නිසා මේව කරගෙන කරගෙන යනකොට තමයි තේරෙන්නේ මෙතෙක් කල් අපි කෙරුවේ මොකද්ද? අහල පහල තියෙන කරදර හරි ඔළුවේ දාගෙන දුක් කරදර ගන්න එකයි. එහෙම නැත්නම් දුක් පීඩා ගන්න එකයි, හිත් කරදර ගන්න එකයි. ඒකයි රේඩියෝ එකක් ගෙනත් තියන රටේ වෙන හැම කුණු හරපයක්ම අහලා අනේ අනිච්චං කියලා දුක් කරදර ගන්නවා. ටෙලිවිෂන් එකට ලෝකේ තියෙන අපරාධ සේරම දරුවොත් ඉස්සරහ විල්ලැජ්ජනතෝ බලලා දුක් කරදර ගන්නවා. හැම තැනම මේ ගොබ්බෑමක් ගොබ්බෑමක් පාසා සිද්ධ වෙන කුණු හරප තියෙන පත්‍රේ නැතුව වේලක් නොකා ඉන්න පුළුවන් පත්‍රේ බලන්න නැතුව ඉන්න බෑ. ඉතින් මේ දුක් කරදර gedara ගෙනත් තියාගෙන ගිරවල් දොරවල භාවනා කරන්න බෑ කියන. ඒ සල්ලි දීලානේ අර කුණු කන්දල් ගන්නේ. දැන් නම් මම හිතන්නේ රේඩියෝ එකට ලයිසන් නැහැ. නිකන් නිකන් කුණු හරප දෙනවා. ටෙලිවිෂන් එකටත් නැතිලු. ඉස්සර අපි ඉන්න කාලේ රේඩියෝ එකට ලයිසන් ගන්න ඕනේ. දැන් නිකන් දෙන්නේ. ඉතින් මෙව්වට තමයි කියන්නේ මරිකම් කියලා. අම්මනකම් කියලා. තකතිරුකම් කියලා. මෝඩකම් කියලා. ඒ කරුණා කරලා ඔය කියාගන්න කුණු හරපයක් කියාගන්න කියන්නේ ඔක ඇහුණත් ගණන් ගන්න එපා. ඒගොල්ලොත් අපිට මේ කවල සීග්ගයක් හරි ලැබනවා නෙමෙයි මේ මායාවේ වැඩ. මේක ඔක්කොම නිකන් ඉන්න දෙන්නේ නැහැ. ඒ මන්දියට අපි ගිහිල්ලා ඊල්ලාගෙන පරිප්පු කන්නේ. ඇදගෙන නාන්නේ. බෙදාගෙන පරිප්පු කන්නේ. ඕන ඔය කරන දා පෘතජ්ජනයා කියලා කියන්නේ. පෘතක් පෘතක්. මේ විවිධ විවිධ කෙලෙස් ಜಾති, විවිධ විවිධ කක්ක ಜಾති කලවම් කර කර කක්ක කරනවා. කොච්චර කක්ක ආවත් ගන්න ගන්න තු ඉන්න පුළුවන්කම බුදුකම්. ඒක දෙකම හිතේ තියෙනවා. එක්කෙනෙක්වත් භාවනා කරන්න ඕනේ නැහැ. ඒකට බුද්ධඝම වෙන්න ඕනේ නැහැ. නිසන් වලට එන්න ඕනේ නැහැ. ওই දෙකම හිතේ තියෙනවා. අපි අරක පිටු දැකලා අර බුදු හිතට සමාදන් වෙනවා. ඕන වෙන මල වොන්තුවක් වෙච්චාවයි මම මම දැන් මෙතන. දැන් මම ආනපන ඉන්නවා කියලා කටයුතු කරන්න පටන් අරගත්තාම අපිට ක්‍රමේ තේරෙයි. ඉතින්ල තේරෙන්නේ නැහැ මේක ඇත්තට මෙතරම් ගුණවත් එකක්ද මෙතර හොඳ එකක්ද කියලා. මම ටිකක් කල් ගියාට පස්සේ තේරෙන්න පටන් අර ගන්නවා. ඉතින් ඒ ඒ වෙනස, ඒ ඒ සංකල්ප මේ වෙනස, ඒ ඒ ආකල්ප මේ වෙනස, ඒ යෝන්සෝ මනසිකාරය ජීවිත හැබෑ වෙනසක් ඇති කරනවා. ඊට පස්සේ ඉක්මන් කරන්න එපා. එමීට උකට ඇඟට හිත වදින්න දෙන්න, දිරව ගන්න දෙන්න. එතකොට දන්නවා කරදර තිබුණ පළියට ඇඟේ දාගන්න එක නෙවෙයි මානවයිති වාසිකම කියන්නේ. කරදර තිබුණ පළියට ඇඟේ දාගන්න එක නෙවෙයි මේ යුතුයකම් කියලා කියන්නේ ඒව අමනකම් කළ යුත්ත කරන්ඩ හිත කරදර ගන්න නැතුව. කළ යුත්ත කරන්නම් හිත කරදර අරගෙන කරන්නම් බෑ. ඉතින් ඒක තමයි ඊ දවසේ බණේදී කියුනේ. හැබැයි ඒක ගහල්ලට වැදිලා වගේ මට පේන්නේ. කරු ස්වාමීනි සක්මන් භාවනාවේදී වම දකුණ ලෙස බලද්දී වෙනස්කම් දුටිමි. වම් පාය විලුඹේ සිට ඇඟිලි දක්වා තැබීමත් දකුණු පාය සම්පූර්ණයෙන් තැබීමත් බරගතිය දකුණේ වැඩි වීමත් පොළොව හා ස්පර්ශ වීම දැඩි වීමත් දැනුනි. වෙනස ගැන සිතීමට සිහිය යෙදවීමෙන් භාවනාවේ වැඩි දියුණුව කෙසේ වන්නේදයි පැහැදිලි කර දෙන මැනවි. ස්වාමින් වහන්සේට දිගාසිරි වේවා. ත්වන් සන්නයි. සාමාන්‍යයෙන් තමයි තේරෙනවා වෙනස ගැන බලන්න යනකොට වැඩි පියවර ගාණක් බලන්න පුළුවන්. වැඩි ප්‍රමාණයක් අරමුණේ පිටන්න පුළුවන් කියලා ඒකෙන් සන්තෝෂ වෙන්න. ඒක තමයි එතන එතන ਦਿੱත්ත ධම වශයෙන් තමයි දැනෙන වෙනස. ඉස්සර කිට්ටු කරගන්නත් බැරුව සක්මනක් ගැන නා හිටපු කෙනා විස්තර බලනකොට සක්මනේ පවතින වේලාව වැඩි වෙනවා. සක්මන රුචි වෙනවා. ඒක තමයි මෙලෝ වශයෙන් හම්බෙන වහා ලැබෙන ආනිසංස ගොඩක් තියෙනවා. මේක ප්‍රමාණවත් කියන එකයි මගේ අදහස. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව කරගෙන යද්දී පිම්බීම් හැකිලීම් සමග උදරයේ පෙදෙසට සිය යොමුවේ. මෙතෙක්කල් මා සිතුවේ එය වැරදි ලෙසටයි. සිත අයාලේ ගියාදෝයි සිතා නැවත හුස්ම පිළිබඳව සිය සෙව්වෙමි. එහෙත් ඊයේ දවසේ ඊයේ දිනේ මට ඔබ වහන්සේ කළ ප්‍රකාශයේ සඳහන් වුණේ එය හොඳයි කියලයි. අද මම එසේ භාවනා කිරීමට වාඩි වෙද්දීම මම දැන් මෙතන යන සිතත් සමගම සමාධිය ඇතිවිය. ආනාපානයක් අසලකටවත් පැමිණියේ නැත. එම සමාධිය විනාඩි 10ක් පමණ පැවති නැතිවිය. මා පළවෙනිම මේ වැඩසටහනට පැමිණ කෙනෙක් නිසා එහි කුමන හෝ අඩුවක් සිදු වී ඇද්දෝයි මට සිතේ. මා ඉක්මන් වී වැඩිදයි නොදැනිමි. මා මල්මල් වල්මත් වී ඇති දෝයි සිතේ. ගරු ස්වාමින් වහන්සේ මාගේ මේ සැකේ දුරු කර දෙනසේක්වා. ඔම ඇතිවිච්ච අත්දැකීම Tamanට බියදර එළවන අනිශ්චිතතාවය එළවන අතරමං වෙච්ච හැඟීමක් දාවේ නැත්නම් ඒ ඉඳගත්කමං ඒ දැවිච්ච විවේකය හොඳ දෙයක් මංගල කාරණාවක්ද උනේ කියන එක තමයි මේ ප්‍රශ්නේ විනිශ්චය කරගන්න තියෙන කාරණාව. ඒ නිසා මේ වෙච්ච දෙයට පස්සේ Tamanට ඇති උනේ වැරදුනා කියන හැඟීමක්ද, පෙරදුනා කියන හැඟීමක්ද, නැත්නම් ජයගත්තා කියන හැඟීමක්ද කියන එක මට ප්‍රකාශ කරනවා නම් මට පුළුවන් ඒ අනුව අවසානයේ අහලා තියෙන ප්‍රශ්නට උත්තර දෙන්න. ඒ නිසා මේ ප්‍රශ්න කරු කට උත්තරයක් දෙත්වා කියලා මම බලාපොරොත්තු වෙනවා. එහෙම නැත්නම් අපි ඒක එච්චර වැදගත් නැත්නම් අපි ඊගා ප්‍රශ්නට යනවා. නෑ කවුරක්වත් නෑ අවශ්‍ය කෙනෙක් ඉන්නවා අත උස්සන්න. එතකොට මට දැනගන්න පුළුවන් කවුරු හරි කට උතර දෙන්න ලෑස්ති කියලා නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්නට. තිරුවන් සරණයි ගෞණීය ස්වාමින් වහන්සේ ඊයේ දිනේදී මා පරයන්ක භාවනාවේ යෙදෙන විට විනාඩි 20කට වඩා ආශ්වාස ප්‍රශ්වාසයේ කෙරේ සිත යොමු කිරීමට නොහැකි විය. නොයෙකුත් සිතවිලි ගලා ආවේය. නොයෙකුත් වේදනාවක් නැති වී අපහසුතාවන්ටපත් විය. නමුත් අද දින මා පැයක් කිසි අපහසුතාවයකින් තොරව භාවනාවේ යෙදුණෙමි. සිතවිලි ගලා යීමේ වේගය අඩුය. සිත පිට ගිය බවද ඉක්මනින්ම දැනගත හැකි විය. නැවත සිත ආශ්වාස ප්‍රශ්වාසයේ යොදා ගැනීමටද ලොකු අපහසුතාවයකින් තොරව හැකි විය. ආශ්වාස ප්‍රශ්වාස දෙස බලා සිටීමේදී සමහර වේලාවකදී එක් නාස්පුඩුවකින් පමණක් හුස්ම ඇතුළු වීම පිටවීම සිදුවේ. ප්‍රශ්වාස කාලය හා සසඳන විට ආශ්වාසයේ කෙටි මෙන් දැනුනි. ප්‍රශ්වාසයේ මුලැමැද අග දැකගත හැකි වුවත් ආශ්වාසයේ අග ප්‍රකටව නොදැනුනි. හුස්ම හොඳින් දැනුනේ නාසයේ ඇතුළත ඉහළ ප්‍රදේශයකය. එවිටද සිත තබාගත යුත්තේ නාසිකාග්‍රයේමද පැහැදිලි කර දෙන මෙන් දෙපා නැමදිලා සිටිමි. ත්වන් සර්ණයි. දෙවෙනි දවසේ වෙනකොට ජයග්‍රහණ ලැබුණාට පස්සේ තොරතුරු රාශියක් Tamande එන්න පටන් අර ගන්නවා. යම් වෙලාවක ওই දෙවෙනි දවසේ විශ්ව වගේ පෙද්දී සැකයක් අනිශ්චිත භාවයක් තෙපර බාන ගතියක් ආවොත් විතරක් නැවත ආනපානෙ හොයලා විශ්වාසය ඇති කරගන්න. Tamande හිතේ විශ්වාසය තියෙනවා නම් මේ මොන දෙයක් වුණත් දැන් මං ඉන්නේ ප්‍රතිපදාවේ කෙලෙස් අඩු වෙලා යන්නේ කියලා මුළු ඇඟේම තොරතුරු ආවත් පිටතොරතුරු තිබුණත් කිසි බය වෙන්න ප්‍රශ්නයක් නැත්තේ නෑ මේකට යන්න දෙන්න පුළුවන්. සැකනම් පමණක් ආයත් ආනවාසී ආසම්පායන්ට ගන්න ආයත් නාසිකාග්‍රේට යොදවන්න ඒක ගන්නේ උරගා බැලීම සඳහා විතරයි. මම මේ හීනෙක නෙවෙයිද ඉන්නේ. මම මේ මනෝ විකාරක නෙවෙයිද ඉන්නේ කියලා දැනගන්න ආනාපානි උරගා බලන්නේ බලන්න සැකනම් පමණක්. සැක නැත්නම් එන්න ධාතු මනසිකාරට එන්න මේ හිතේ කම්පන චංචල සියල්ලටම සාදර වෙන්නේ. එහෙම තමයි අභිහිත හිත, සැක නැති හිත ඔක්කොම තොරතුරු වල එඬ දෙනවා. සැක වුණොත් හිත දෙපර බානවා විතරක් ආයසරයක් ආනපන තට්ටු කරලා බලන්න මම ඉන්නේ මෙතන මම ඉන්නේ ප්‍රകൃතියේ මම ඉන්නේ ප්‍රත්‍යක්ෂයි කියලා දැනගන්න විතරයි. එහෙම නැත්නම් වැඩි යුව මෙරික මෙරික බලන්න යන්න එපා. දිනු වෙන භාවනාවට විවෘත වෙන භාවනාවට එහෙම විවෘත වෙන්න දෙන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ සතියෙන් සිටින සමයටම කෙලෙස් දුරු වෙනවා. එවිට වර්තමානයේ සුරක්ෂිතයි. දිගටම සතියෙන් සිටින්නේ නම් ඉදිරියද සුරක්ෂිතයි. නිවනට ලං වෙනවා. එහෙත් අතීත කෙලෙස් දුරවන්නේ කෙසේද? මෛත්‍රීන් පැහැදිලි කර දෙන්න. වහන්සේට නිවන් සුවත් වේවා. ඒ අතීතකේ දුර වෙනු තමයි බල්ලෝ කෑ ගන්නවා වෙනවා රිලව් කෑ ගන්නවා වෙනවා මදුරෝ කනවා වෙනවා මූණ කහනවා තේරෙනවා ඇඟ නලියනවා තේරෙනවා ඉතින් ඒකට කියන්නේ උඹ ඒ කරපු දේවල් ගෙවිච්චාවයි ඒකට අලුතෙන් gadu ගෙනෙන්න යන්න එපා ඒකට අලුතෙන් නඩු කියන්න යන්න එපා නඩු කිව්වොත් අලුතෙන් කෙලෙස් රැස් වෙනවා ඒ නිසා අපි කෙලෙස් දැනට නොකර හිටියට ඉස්සරහට නොකර ඉඳ හිටියට මේ ශරීරයේ මෙතෙක් වෙනකන් සංසාරේ කොච්චර කරපුවා එරියස් ඇද්ද ඉතින් ඒ නිසා ඒව එන වෙලාවේදී සතුටු වෙන්නේ දැන් මේ පරණ ණය ගෙවන වෙලාව. ඇයි මට මෙච්චර භාවනා කරද්දී සතියේ තියෙද්දී ඇයි මගේ ඇඟ කහන්නේ? ඇයි මූණේ කූඹි දුවන්නේ? ඇයි මේ බල්ලෝ කෑ ගහන්නේ කියලා අහන්න ගියොත් බල්ලොත් නඩු දානවා. ඊට පස්සේ ආයෙත් කෙලෙසත් කරනවා. එනිසා තියෙන ටිකට හම්බ වෙයි. බය වෙන්න එපා. ඒ ටික ඒ ටික දෙනවා එයා ගාන පොතේ ලියලා තියෙන ගානට අපාය පොතේ ලයිස්ට් විදියට තියෙනවා එකෙන් එක එකෙන් අඩු කර අඩු කර කර යනවා. කිඳිරි ගන්න නැත්නම් චරිචුරු ගන්න නැත්නම් මොවෙන්න ඔබනේ ඉඳ දන්නවනම් ඒක බොහොම ලස්සනට වැඩේ සිද්ධ වෙනවා. කර්තෘ ස්වාමින් වහන්සේ සතර සතිපට්ඨානයේ සඳහන් භාවනාවලින් පරයන්ක භාවනාවත් සක්මන් භාවනාවත් හා සිටීමි. වරණ තුළ තිනවා තිතෝවා තිතෝ මිහිති පජානාති භාවනාවත් මා විසින් කරන ලදී. සක්මන් භාවනාවට මුල් තැන දෙමින් දවසේ පැය 4ක් 5ක් පමණ කාලයක් ඒ වෙනුවෙන් ගත කරන ලදී. පරයන්ක භාවනාවේදී මෙන් ඇස්පියා ගැනීමක් නොමැති නිසා බාහිර රූප හා ශබ්දවලට සිත පිට ගියත් ඒවට මුලා නොවේ ඉක්මනින් වම් හෝ දකුණු පාදයේ සිත පිහිටුවා ගැනීමට උත්සාහ කරන ලදී. තවද දින හතරේම පෙරවෘත්තිනේ සිට 5:30 දක්වා සක්මනේ යෙදුණු බැවින් බාහිර රූප හා ශබ්ද වලින් කරදර නොවිය. වම දකුණ අනුව පාදයේ තැබීමත් හා පය එසවීම යැවීමත් අරමුණු විය. මේ දිනවල මාගේ වම් පාදයේ දන හිසේ ත්‍රිවිලරයක් හැපීම නිසා දකුණු පාදයේ යටිපතුලේ යකඩ ඇණයක් ඇනී තුවාල වී දින 20ක් පමණ ඇඳේ සිටීම නිසාත් පාද දෙක සාමාන්‍ය ලෙස තැබීමට නොහැකිය. ඒට උපාය මාර්ගයක් වශයෙන් යටිපතුලේ වෙලුම් පටියක් දමාගෙන වරාණ ඇතුලේ ඒ තුරට වැරී යන නිසා සක්මනේ යෙදීමි. විනාඩි 20ක් පමණ යනතෙක් පාදකේ වේදනාවගෙන දුන්නත් වරකට පැය දෙකක් පමණ සක්මනේ යෙදීමට හැකිවිය. සමාධිය ඊට හොඳය. පරයන්ක භාවනාව කකුල් දෙක નિયમિત ඉරියව්වේ පිහිටුවීමට නොහැකි බැවින් පරයන්ක භාවනාවට යෙදුණු කාලය දිනකට විනාඩි 45ක් 60ක් පමණ විය. මේ අන්දමට දෙවරක් පමණ පරයන්කේ යෙදුණි. සමහර විට භාවනා ශාලාවේදී කනට මధుරෙක් ලං වහොත් භාවනාව නතර කිරීමට සිදුවේ. ඒ තරහ වෛරය ක්‍රෝධය නූපදී. ආශ්වාසයේ නාසයේ මැද කොටසේ වැඩි ඇතුල් වීමෙන් ප්‍රශ්වාසයේ නාසයේ මැද කොටසේ වැඩි පිටවීමත් නිරීක්ෂණය කරන ලදී. ආශ්වාසය ප්‍රශ්වාස වාර 10ක් පමණ නිරීක්ෂණය කළෙමි. ඊට පසු අතීත සිතුවිලි වගයක් පහළ විය. නැවත මූල කර්මස්ථානයේ සිත ගෙන්වා ගතිමි. පරයන්කේ යෙදීමේදී වේදනා කැක්කුම් ඇති විය. එක් අතක කැසිලි වේදනාවක් ඇති වුණත් වේදනාවක් වේදනාවක් යනුවෙන් මෙනෙහි කිරීම ටික වේලාවකින් එම වේදනාව නැතුණී විය. තිතෝවා තිතෝමී පජානාති. මේට කලින් මා වරකට පැය එකමාරක් දෙකක් අතර කාලයක් මෙම භාවනාවේ යෙදුනත් දෙපාවල ආබාධ නිසා පොළවේ නිවැරදිව ස්පර්ශ කිරීමට නොහැකි විය. සමබරව තද හැසිරවීමට නොහැකි වීමෙන් සමාවෙන්න සම්බරව කඳ හැසිරවීමට නොහැකි වීමෙන් ඒ සඳහා ගත ගත ගත් කාලයේ දිනකට විනාඩි 30ක් 45ක් පමණ වේ. සමාධිය සාර්ථක නොවිය. ඔබ වහන්සේ අප වෙනුවෙන් දානුකම්පාවෙන් මේ කරන සත්කාරය පිළිබඳව ඉතා අගය කරන අතර වහමහා චතුරාර්ය සත්‍ය අවබෝධ වී කෙටි කාලෙකින් පතන බෝධියකින් නිවන් සුවත් කර ගැනීමට හේතු වාසනා වේවා. ත්වන් සර්ණයි. ඇත්තටම මේ ත්‍රිවිධ රැප්පෙන එක හොඳයි මොකද එතකොට මේ කකුල් දෙක වෙන් කරලා අඳුරන්න පුළුවන්. මේ වම දකුණ නෙවෙයි. හොඳටම දන්නවා මොකද ත්‍රිවිලට කැප්පුණා. අර යතේ ගැහණයක් ඇනලා තිනවා. ඒක කොහොමඩක්වත් වම වමම තමයි දකුණ වෙන්නේ. ඒ නිසා කාගේ කාගේත් ඇන ඇනිලා තියෙනවනම් ඔය මං කියන දෙක බොහොම ලේසි. මේක වෙලා තියෙන දෙකේ කිසි ලෙඩ නැහැ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒකට වම අඳුරන්න බෑ, දකුණ අඳුරන්න බෑ. ඉතින් හරියට බණ කියන්න වෙනවා මට. ඇණයක් කනිච්චාම හරි ලේසි බණ කියන්න. හෘද වස්තුවේත් එක පැත්තක හිලක් තියෙනවා, පෙනහැල්ලේ හිලක් අරීමේ තියෙනවනම් টොප් එකට කියයි ආස්වාද ප්‍රසවාසය මෙහෙමයි, වම් පැත්තේ ආස්වාදය මෙහෙමයි, දකුණු පැත්තේ මෙහෙමයි කියලා. මේක මේ සමබරව හදපු එකේ වැරද්ද තියෙන්නේ ශරීරේ. ඉතින් මේ හැම කරදරයකින්ම අපිට විචිත්‍රකමක් වැඩි වෙනවා භාවනා කරනකොට. එකක්වත් බාධා නැහැ. නිසා ඉඳගත් වෙලේ ඉඳලා කකුල් දෙකේ අසම්බර භාවයක් තියලා නිකන් දඬු කන්දේ ගැහුවාගේ වාඩි වුණා නම් ඉවර වෙනකන් සතියට හෙට හෙට වරෙන් කියලා ඊයට ඵලයන් කියලා කවදාවත් යන්නේ නැහැ. එයා බැන බැන එතනම ඉන්නවා. එයාගේ වේදනාවක් තියෙනවා නම් ඒක ගෙට ආපු සිටි දෙව්දෝ වගේ වඩම්ම ගන්නයි කියලා කියනවා. මොකද හති හති යන්නෙම නැහැනේ. මේක කරවන්න නිකන් නිින්ද බලය. අහහ නිින්ද යන්නේ හෙට පොඩ්ඩක් ගිහිල්ලා බලන්න ඊයට ඵලයක් හ්ම් ඉතින් ඒක හරියට පාවිච්චි කරන්න දන්නවනම් ඒ අර බුරුමේ ස්වාමීන් වහන්සේ කියනවා මේ වගේ තැනි පොළවල් හදලා දුන්නාම වේදනාව නැති දවසට හිත පිට යන නිසා මේකට බොරළු ගෙනත් දාලා බොරළු උඩ වාඩි වෙනවා. ඒතකොට දිගටම අර පෙළෙන වේදනාව තියෙනවනේ. එයා දන්නවා දැන් මේ ඇඟට දුක් වුණාට සතිය කැඩෙන්නේ නැති බවට 100 200 සාතිකයි. ඉතින් ඒ නිසා ඔය හැම දෙෙම මොකද්දෝ සුභාසින්සනක් තියෙනවා. හැබැයි සතිය ඇති මිනිහට විතරයි. නැති කෙනාට කණපින්දමක් විතරයි. පශ්චාත්තාවයක් විතරයි. මේ කුසීත වස්තු විතරයි. විරිය විරිය ආරම්භ කරපේ කරනට පේන මේ හැම දෙයකින්ම සතිය පිහිටව ගත්තට පස්සේ විචිත්‍රත්වය වැඩි වෙනවා ජීවිතේ භාවනාවේ ඒවා ලියනකොට సౌందర్యාත්මකව ලියන්න ඕනේ. එතකොට තේරෙනවා මේ මොන කරදරයක් ආවත් දන්න මිනිහා අරියටියට යොදා ගන්න. මේ නිසා මේකේ සෑහෙන ප්‍රයත්නයක සාර්ථකකමක් පේන්න තියෙන රචනය. හොඳයි. ගරු ස්වාමින් වහන්සේ මූල කල්පස්ථානයේ නාසිකාග්‍රය ලෙසගෙන මම ආශ්වාසය නිරීක්ෂණය කෙලිමි. එය හුස්ම ඇතුළීමේයි මෙනෙහි කෙලිමි. පෙරදී දිගුව දැන් ආශ්වාසය දැන් කෙටියෙන් දැනේ. වඩා වැඩි උණුසුමක් හෝ වඩා වැඩි සිසිලක් නොදැනේ. සමහර විට එය වඩා සියුම් වේ. මම ප්‍රශ්වාසය නිරීක්ෂණය කෙලිමි. එය හුස්ම පිටවීමයි මෙනෙහි කෙලිමි. පෙරදී කඩින් කඩ දැනු ප්‍රශ්වාසය දැන් නිරන්තරයෙන් දැනේ. එය ඊටමත් කෙටිය. උණුසුම් ගතියින් යුක්තය. සමහර විට එයද වඩාත් සියුම් වේ. ආශ්වාසය හා ප්‍රශ්වාසයේ ගති ලක්ෂණ වර්ග සමාන වන බවක් වර්ග වෙනස් වන බවක් තේරුම් ගත්ෙමි. දෙක මට ආශ්වාසය පිළිබඳ අවබෝධය දැන්නේ එය පටන් ගන්නා විටදීමය. ඒ නිරීක්ෂණය කළ හැකි වූ ආශ්වාස වාර කීපයකදී පමණි. සිත වෙනත් දේ කරා ඇදී ගියේය. මට ප්‍රශ්වාසය පිළිබඳ අවබෝධය පහළ වූයේ ඒ පිට වෙන විටය. එසේ වාර කිහිපයක් නිරීක්ෂණය කළ හැකි විය. සිත වෙනතකට ඇදී ගියේය. පරයන්ක භාවනාවේදී මම ශාරීරික වේදනාවන් මෙනෙහි කළෙමි. වේදනාව වැඩි වෙමින් පවතී. කොඳුයට පෙළියේ පහළ සිට ඉහළට වේදනාව ගමන් කරයි. මම ඒ වේදනාව වේදනාව ලෙස මෙනෙහි කළෙමි. ඒ විස්තරී ගියේ නමුත් නැවත නැවත මතුවිය. පෙර පරිදිම කළෙමි. සිත මූල කර්මස්ථානයට යොමු කළෙමි. ආශ්වාසය ප්‍රශ්වාසය එකවර ප්‍රකට වූයේ නැත. සිත පිට ගියා පිට ගියායයි මෙනෙහි කිරීමෙන් එය පහව ගියේය. වරක රාගයත් ප්‍රශ්න ਵਿਚාරණ වාසේ එයට පිළිතුරත් ද්වේෂත් හටගනිය. පරණ දේවල් මතක් වේ. ද්වේෂසහගත දේ වැඩිය. වැඩිය දැනේ. එය ද්වේෂත් ලෙස තේරුම්ගත හැකිය. නැවත මූල කර්මස්ථානයේ වෙත පැමිණිමි. මුලින් ප්‍රකටන නොවුනත් පසුව ආශ්වාස ප්‍රශ්වාස කීපයක් දැකිය හැකි වේ. නිකම් කම්මැලි කමේ යනවාට වඩා එය සතුටක් ගෙන දේ. මෙලෙස පැයක් පමණ කාලයක් ගත කළ හැකිය. ඉදිරියට කළ යුත්තේ කුමක්දයි පාදන්න. සක්මන් භාවනාවේදී මම පාදයේ එසවීම ඔසවනවා ඔසවනවා යයි මෙනෙහි කළෙමි. පාදයේ තබද්දී තබනවා යයි මෙනෙහි කළෙමි. මෙලෙස පියවර 12ක් පමණ යා හැකිය. සිතීලි මතුවේ. ශබ්ද ඇසේ. ශබ්දයක් ශබ්දයක් යයි මෙනෙහි කිරීමෙන් එය නැති වේ. මෙලෙස කීප විටක් සිදුවාට පසු එකවර පාදයේ ඔසවද්දී වල්ලු කර දනහිස හා උකුළු ඇටේ වෙනස් වන ආකාරය දැනේ. තබන විටද එලෙසය. ඒ ටික වේලාවක් නිරීක්ෂණය කර සිත පිට ගියා පිට ගියා මෙනෙහි කර නැවත ඔසවමි, තබමි මෙනෙහි කෙලෙමි. නැවතද ඇටකටු වලින් වෙනස් වන ආකාරය පෙනේ. මෙම අවස්ථාවට කුමක් කළ යුතුද? යන්න පහදා දෙන්නේ නම් මැනවි. ඔබ වහන්සේට වහවහ නිවන් අවබෝධ වේවා. තෙරුවන් සරණයි. කමෙන්ටන් වහර්තා කිරීම පිළිබඳව ලිපිය හොඳට කියවලා හිතට අරන් තියෙනවා. නමුත් අධ්‍යක්ෂ දේවල් රචනාවට ඇතුල් කිරීම අතින් 10ක 15කට වැඩි දියුණුවක් පෙන්වන්නේ නැහැ. අර පොතේ ලියලා තියෙන විදිහට හිත පිට ගියා කිව්වට මොකටද පිට ගියේ මට දැනෙනවා කියලා තිබුණට මොකද්ද දැනෙන්නේ කියන කතාව නැහැ. ඒ නිසා මේක සාමාන්‍යයෙන් විභාගෙට ගිහිල්ලා කොපි කරලා වුණා වගේ වැඩක් වෙලා තියෙන මෙතන. රචනෙ හොඳට කියවලා තිනවා ඒකේ තියෙන වචන සෙට් එක දන්නවත් භාවනා කරලා ලැබිච්ච අත්දැකීමයකට දැමීමේ දැයන දුර්ලභකමක් තියෙනවා. ඒ නිසා අරමුණත් ලියන්න අරමුණ මෙනෙහි කර හැටිත් කියන නමුත් මේකේ මෙනෙහි කරාට පස්සේ දැකපු ටික අත්දැකපු ටික අතින් දුර්ලභකමක් තියෙන නිසා තව ඒ වාර්තාගත කිරීමේ දියුණුවක් අවශ්‍යයි. Taman අත්දැකපු කාරණා අත්දැකීම් ටික මේකට ඇතුල් කිරීමෙන් මේක ගොඩාක් දියුණු කරන්න පුළුවන්. ඒ නිසා මේ රචනා ශෛලිය හොඳයි. නමුත් Taman අධ්‍යක්ෂක තොරතුරු ඇතුළු කිදීමේයි සෑහෙන අඩුපාඩුවක් තියෙන බව විතරක් මතක් කරන්න පුළුවන්. පින්වත් ගත්තර ස්වාමින් වහන්සේ අද උදෑසන පරයන්ක භාවනාවේ සිටන විට මම දැන් මෙතන භාවනාව කමඨාණේ සිටියා. විතින් විට භාවනා කමඨාන පිටව ගියා. නැවත නැවතත් කමඨාණේම සිටීම සිටන විට මේ එන සිතිවිලි කාමච්ඡන්දේ බවත් ඒ නිසා ව්‍යාපාදයේ හිංසනයේ සිදුවන බවත් දිගින් දිගටම මෙනෙහි කළා. ආධ්‍යාත්මික හා බාහිර වශයෙන්ද බැලුවා. එහෙත් සිත සමාධිමත් වුණා. සමාධිමත්ව තිබුණා. එසේ එසේ සිට ඔබ වහන්සේගේ ධර්මදේශනාව මෙනෙහි කළා. එසේ ඇතිවන කාමච්ඡන්දේ නිසා ව්‍යාපාදය ඒ නිසා හිංසනයේ වශයෙන් කෙනෙහිලිකම් කරන බවද මට අවබෝධ වුණා. ඔබ වහන්සේ වචන වලින්ම හිතුවා. මෙලෙස මෙලෙස වචනක් විස ධර්මහා ධර්ම මා විසින් විග්‍රහ ඉතිරහුණා කියවන්න බෑ අපේ ආන්දර දිගට යන්න අපෝ Mm-hmm. පස්සේ කොටස කියවන්න අමාරුයි අපේ ආන්දරේ. මගේ සිත සමාධිමත් තිබුණා. කෙසේ කයේ චංචල වීම හා කම්පනය දිගටම තිබුණා. පසුව මම සතර සතිපට්ඨානයටද ගෙන බැලුවා. වේදනාව निराமிස සතුට නිරාමිස සැප වේදනාවක් ලෙසින්ද සිත සමාහිත සිතක් වශයෙන්ද තිබුණා වශයෙන් නම් යන අමාරු අපේ අද ප්‍රශ්නේ බොහොම පාල් දිලි විදිහට ලියවිලා තියෙන්නේ. අවසානයේදී කියලා තියෙන පින්වත් ස්වාමින් වහන්සේ මේ පරයන්ක භාවනාවට නුසුදුසුද පරයන්ක භාවනාවට මෙසේ දහම් ගැටු පිළිබඳ සිතුවිලි පැමිණිය හොත් එයට කුමක් කළ යුතුද පහදා දෙන්නේ මොකක් ආවත් Taman හිතවිලි වශයෙන් තේරුම් ගන්න ඒව අබිරමණය කරන්න ගියොත් භාවනා කර්මස්ථාන කරන කෙනෙහිලක් බවත් ඒවා පැමිණෙන එක යාකට්ටික යුතුයකම අපිට තියෙනවා මේ හිත කරදර ගන්න නැතුව හැකි විදියට මූල කර්මස්ථාන යොදන එකයි. ඒ නිසා සමාජලාට මේ වගේ ඒ ධර්ම කරුණු පිළිබඳව මතක් වීම ලොකු උද්‍යෝගයකින් එනවා. ඉති යෝගාවචරයකට උඩගිරි දෙන්න පටන් අරගත්තොත් භාවනාව පැත්තක තියලා ඒ සන්තෝෂය නැත්නම් ඒ කැළඹිල්ලක් ඉතුරු වෙනවා. ඒ නිසා ඒක එන වෙලාව නැතරම කරන්න දෙයක් නෑ. ඊට පස්සේ නතර වුණාට පස්සේ වග බලා ගන්න. ඒවට පයින්තරිලොන්ට ඉනිමම් බඳිනා වගේ උදව් කරන්න ගියොත් ප්‍රත්‍යක්ෂය නැති වෙනවා. මූල කර්මස්ථාන කෙනෙහිලක් සිද්ධ වෙනවා. ලද ලද වෙලාවේ හැකිතාක් දුරට මූල කර්මස්ථානෙම හිතේ දීවීම තමයි සතර සතිපට්ඨානේ වඩන කෙනා කළ යුත්තේ. විකිත ප්‍රශ්නේ ප්‍රමණයයි. මම හිතන්නේ ඇති කියලා. මොකද පැයකුත් විනාඩි 20ක් විතර ඉදිරිපත් වෙලා තියෙනවා. කෙසේ නමුත් අපි කරන වැඩෙන් ප්‍රයෝජනයක් තියෙනවා. එහෙම නැත්නම් sannivedanayak වෙන බව පේන්න තියෙනවා. හැමදේනම මේ විදිහට උනන්දු වෙලා 100ට 100ක් හරි කියනවා නෙවෙයි. නමුත් තැහෙන ප්‍රගතියක් තියෙනවා. කාටත් ඒක තව දියුණු කරගන්න අවස්ථාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ ධර්ම සාකච්ඡාව මෙතනින් නිමාවටපත් කරනවා. අපි තුන වෙනකන් සක්මන්ට කාලෙ ගමු තුනට සාමක භාවනාවකට රැස් වෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.